ඔය ලනුපැදුරේ ඉන්න බෑ. ලනුපැදුරේ ඉන්න බෑ ඔබට මත යන්න එන්න පාර තියලා මෙහෙට එන්න. ඉස්සරහට එන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා නිස්සන්වණේ පවත්තන නැත්නම් හතිපත පවත්තන ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං අසුභාය චිත්තං භාවේති ඒතග්ගං සුසමාහිතං කීති ගරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ වටිනා ගාථාව උපුටා ගත්තේ කුද්දක නිකායේ සුත්ත නිපාත පොතේ සඳහන් මේ රාහුල සූත්‍රය. අපි පසුගිය වාර කීපයකටම මාත්‍රකා ලබා ගැනීම සඳහා මේ රාහුල සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. අපි දවසින් දවස එක එක ගාථා බැගින් වගේ විස්තර කර ගනිමින් ඒ සූත්‍ර දිගේ දේශනා මාලාවක් ගැට ගහගෙන යන වෙලාවක්. ගුණ කරගෙන යන වෙලාවක්. ඉතින් මෙතනදී දේශනාවට නිදාන වෙච්ච කතාව සම්ප්‍රදායනුකූලව ඉදිරිපත් කළොත් මේක පුංචි රාහුල හාමුදුරන්ට බුදු පියාණන් වහන්සේ විසින් පුද්ගලිකව දෙන උපදේශමාලාවක් වගේ එහෙම නැත්නම් නිහතමානී වීම සඳහා විශේෂයෙන්ම පෙරම් පුරාගෙන ආපු ඒ රාහුල හාමුදුරන්ට බුදුජානනාංශයේ විශේෂ පාඩම් පන්තියක් දෙන්නා වගේ පුංචි රාහුල හාමුදුරන්ට දෙන උපදේශ පන්තියක්. ඉතින් ඒක ආරම්භ කරන්නේ හිතා ගන්න බැරි මානසික විද්‍යා පැත්තකින් රාහුල කුමාරෙන් අහනවා කච්චි අබින්න සංවාසං අවජානාති පණ්ඩිතං කියලා. පණ්ඩිතෝ කියලා. නිතර ඇසුරු කරන්න ලැබිච්ච නිසා මේ අතිපූජ්‍ය පණ්ඩිත ස්වාමීන් වහන්සේට අව탁සීරු කරන හිතක් පහළ වෙලා තියෙනවාද කියලා. ඉතින් ඒක නෙවෙයි අපි සාමාන්‍යයෙන් දන්නේ. එහෙම පණ්ඩිත කෙනෙක් ඇසුරු කරනකොට ඒ කෙනා පිළිබඳව අදි탁සීරුවක් නැත්නම් ප්‍රසාද හැඟීමක් තමයි පහළ වෙන්නේ ලෝක ස්වභාවී. නමුත් ਸਰවචන්නාංශය අහනවා පුංචි රාහුල හාමුදුරන්ගෙන් මේ පඬිත බෞසුත ඇත්තෙක් ඇසුරු කරන නිසා ඒ අත්තා කෙරෙහි අව탁සීරුවක් පහළ වෙනවා කියලා. මේ කතා කරන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ගැන. මොකද ඒ 7 අවුරුදු වයසේදී අතේ ඉල්ලලා ආපු මේ කුමාර පැටියා බාර දුන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට තමයි පැවිදි කරලා ශාසන දායදේ දෙන්නේ කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ පැවරුම අනුව මේ රාහුල පුංචි හාමුදුරන්ට නිතර උපදේශ අනුශාසනා කරනවා. ඉතින් මේ පුංචි රාහුල හාමුදුරන්ට නිතරම සාරිපුත්‍ර ස්වාමීන් යන්න පුළුවන්කම තියෙන නිසා මේ රාහුල හාමුදුරුව පුංචි රාහුල හාමුදුරුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේව අව탁සීරු කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි ලංකාවේ නිදාස් අධ්‍යාපනයට වෙලා තියෙන්නේ. හම්බ වෙනවනේ නිකන් නිකන් හම්බෙන එකේ වටිනාකමක් නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් වෙන එකක් නෙවෙයි. නම ਸਰවචන්නාංශය අර රාහුල හාමුදුරුව ගැන විශේෂයක් කරලා දේශනා කරන එකක්. උක්කාදාරෝ මනුස්සානං කිංචි අපචිනතෝ තය. ඒ මිනිස්යන්ගේ බොහෝ රාජකාරී කරන මේ සාරිපුත්ත වගේ ස්වාමින්වහන්සේට නිතර වුද්ධපචායනය කරනවාද නිතර වැඩිහිටියෙක් වශයෙන් ගරු කිරීම කරනවද කියලා තමයි දෙබසට මුල පුරන්නේ. ඒ මොකද හුඟ දෙනෙක්ගේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේ කෙනෙක් අව탁සීරු කරනවා. ඒක සාසන පරිහාරණයට තදින් බලපාන කාරණාවක්. වැඩි කරන තැනට උදව් කරනවා වෙනුවට ඒකට එක්ක චෝදනා කරනවා එහෙම නැත්නම් ඒක හිතනවා ඒක කාටත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මොකටද ඕක ගැන උච්චර මහන්සි වෙන්නේ ආදි වශයෙන් කරගෙන යනවා. ඉතින් ඒ වගේ වුණාම ඒ විවේචනය කරන්න ඇත්තොත් අනවශ්‍ය විදියට කර්ම රැස් කර ගන්නවා ගමකට බාධායි. ඉතින් ඒ නිසා සාරිපුත්තු සාංශිකේ මේ කෙරෙන මහා සාසනික කෘත්‍යයට රාහුල හාමුදුරන්ගෙන් අපචායනය, වෘද්ධ අපචායනය වැඩිහිටි ගෞරවයේ සිද්ධ වෙනවා. ඉතින් රාහුල කුමාරයෝ රාහුල පුංචාමසෝ කටපුච්ච ගන්න නැතුව, අතවරද්ද ගන්න නැතුව, කටවරද්ද ගන්න නැතුව සරුවචන සඳහන් කරනවා. ඒ අභින්න සංවාසයේ තිබුණාට නිතර ළඟින් ඇසුරු කරාට ඒ පඬිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මම කවදාකවත් අවජානනයක් කරන්නේ අව탁ෂීරුවක් කරන්නේ උක්ඛාදාරෝ මනුස්සාන මිනිස්සෙන්න පහනක් දරාගෙන සිටින පහන් කණුවක් වගේ ඉන්න ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මම නිතර වෘද්ධපචායනය කර දරදියරලා මම උදව් කරනවා ඉතින් ඊට පස්සේ ඒ රාහුල කුමාරයාගේ රාහුල හාමුදුරන්ගේ නෙමියාව දැකලා නතු භාවයේ දැකලා මුරුදු මිලෙක් භාවයේ දැකලා තමයි ਸਰවචනාංශේ එකින් එක එකින් එක මේ ගාථා මාර්ගයෙන් නිකන් හරියට සාමණේර බණ දහම් පොතක් කියලා දෙනවා වගේ. දැන්ට පැවිදි වෙන්න හදන කෙනෙකුට අපි මාස දෙකක් විතර ළඟ තියාගෙන මේ සාමණේර බණ දහම් ගන්නවා. ඉතින් ඒකෙදී තියෙන පොඩි මේ ගුණයක් එහෙම නැත්නම් කලින් ආචාර්යවරු යොදාගත්ත සිලබස් එකක් පාඨමාලාවක්. ඒ පාඨමාලාව අපි කියලා දුන්නාට පස්සේ සෑහෙන දුරට ඒ සාමනීර කෙනෙකුට ඒ සාමනීරකම රැක ගන්නට අවශ්‍ය සිල්පද ටික තියෙනවා. ඉතින් ඒක තමයි මේ කෙලින්ම සරුවච්චන් වහන්සේ බුදු පුතාට රාහුල පුංචාමතුරන්ට දෙන උපදේශ පන්තියේ තියෙනවා. ඉතින් අපි පහුගිය ටිකේම මේ එක එක එක එක ගාතාවල් වල තියෙන දේවල් සාකච්ඡා කරා. ප්‍රථමයෙන්ම දල වශයෙන් ගත්තොත් ඒකේ තියෙන්නේ මේ චතුපාරිශුද්ධ සීලය නැත්නම් සිල් පද හතර පද හතරක් නෙවෙයි සිල් ಜಾති හතරක් පැවිද්දෙකුට බලපානවා පැවිද්දගේ ප්‍රාතිමොක්ෂ සංවර සීලය ගිහියගේ සිල්පද පන්සිල්පද අටසිල්පද දසසිල්පද වගේ ශික්ෂාපද සීලය කියලා කියනවා. ඊට පස්සේ ප්‍රතිසන්නිසිත සීලය කියලා සිව්පසයෙන් යමක් වළඳනකොට පාවිච්චි කරනකොට හැම වෙලාවෙම ප්‍රත්‍ය පිළිබඳව සිව්පසයේ පිළිබඳව යෝනිසුමංස්කාරයෙන් ප්‍රඥාවෙන් සලකා බලනවා. මම මේ පාවිච්චි කරන දේ ශ්‍රද්ධාවෙන් මිනිසියෝ දෙන දේ මම පාවිච්චි කරන්නේ මොන වගේ දෙයකටද? ඒකෙන් මේ Brahmachariයට උදව් වෙනවද නැද්ද කියන එක සලකා බලන්න. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය Taman මේ නොමනා ක්‍රමවලට හම්බ කරන්න යන්නේ. එහෙම නැත්නම් ලැබිච්ච දේ අර පිටිමැස්යෙන් පාවිච්චි කරනවා කියන එක ප්‍රත්‍යසන්නිස්ත සීලේ හොඳ නිතරම කල්පනාවෙන් තමයි තී කල්පනාවෙන් තමයි පාවිච්චි කරන්නේ නැත්නම් ජීවන රටාව පවත්න්නේ නරක අතේ මේ අනේතන වලටපත් වෙන්නේ නැතුව. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය, පත්‍යසන්නිසිත සීලය, ඒ වගේම ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය කියන මේ දේවල් කෙනෙකුට අවශ්‍යයි මේ මහානකම Brahmacharya රැක ගන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගිහියත්තන්ට ඉච්චර තදින් බලපාන්නේ ගිහියෝ ගොඩක් වෙලාවට ශික්ෂාපද සීලෙ විතරයි රකින්නේ. නමුත් මේ අරණ්‍ය වාසී වුණාට පස්සේ එහෙම නැත්නම් නේවාසී වුණාට පස්සේ ওই සීලේ තියෙන වෙනස තමයි අනිකුත් දේවල් වලට පොඩ පොඩ විවෘත වීමක් වෙනවා. දැන් මේ රාහුල හාමුදුරුවෝ එහෙම නෙවෙයි රාහුල හාමුදුරුවෝ ඉතින් සාමනීර කෙනෙක්. ඉතින් අපි ගිය පාර ඒ ප්‍රත්‍යසන්නිසිත සතර සංවර සීලය පිළිබඳව දේශනා කරන ගාතාවකයි හමාරි ඉවර කෙරුවේ සංගතෝපාත මොක්කස්මින් ඉන්ද්‍රියේසුච පංචසු ප්‍රත්‍ය ප්‍රාතිමොක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය බුදුජාන්සේ නම් වශයෙන් ඒකෙදි සඳහන් කරනවා ඊගාට කායගතාත්‍යත්තු කායගත සතිය වඩාවා ඒ සතර සංවල සීලය වඩලා ඊට පස්සේ සමාධියට නැත්නම් භාවනාවට කායගත සතිය වඩන්ට නිබ්බිදා බහුලෝ භව. එතකොට යම් කිසි කෙනෙක් අර විදියට හතර කොනේ මුරකාවල් හතරක් යදවපු රාජධානියක් වගේ ඒ තමන්ගේ සීලය අරස කරගත්තට පස්සේ ඇතුළත ඇතුල් නුවර පවතින සාමය වගේ තමයි සමාධිය ඒ සඳහා කය අරමුණු කර ගන්න නැත්නම් කයට හිත ගන්න කියලා සඳහන් කරනවා. ඉතින් ඒකෙන් අදහස් වෙනවා වටෙන් ගොඩෙන් යම් කිසි කෙනෙකුට ඔය කියන සතර සංවර සීලෙ නැත්තම් කයට හිත ගණ්ඩත් බෑ. ගත්තට ඉස්පාසු වෙන්නෙත් නෑ. හිත කැවිසෙන්න ගන්න. සතර සංවර සීලේ තියෙන කෙනාට ඒක බුදු උපදේශිකුත් තමයි. නමුත් එවැනි ආජීවයක් තියෙන කෙනෙකුට එවැනි ප්‍රත්‍ය චීවර පින්නපාත සීනාසන සීලිකයුත් පාවිච්චි කරන කෙනාට ශික්ෂාපද කරු කරන කෙනාට ඉන්ද්‍රිය පිළිබඳව හැඟීමක් ඇති කෙනාට කයට හිත ගැනීම අනතුරුකදී ඉබ්බෙක් කටුව ඇතුළට අඳු ටික ගත්තා වාගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. ශිල්පදවල දැඩි ආරසාවක් නැත්නම් අධිශීලකට යන අතර සමාජයට වඩා හොඳ පසුබිමක් සකස් වෙනවා. නමුත් යම් හේකින් අර කියන සතර සංවර සීලය සම්බන්ධව නොතකා අපි මේ කයට හිත ගණ්ඩ හැදුවට හරක් ටිකක් ගාලකට දක්වන්නා වගේ ඒක ඔය හිතෙන් තරම් ලේසි නෑ. ඒක නිසා සීලයේම සීලයටම ලැබෙන අනුග්‍රහයක් එහෙම නැත්නම් අතිරේක ලාභයක් වගේ තමයි කයට හිත යොදපුවාම කයේ හිත පිහිටන ගතිය ඒක ඇත්තටම කියනවනේ ඉතින් අර මනුස්සකම ගරු කරන ගතියක් තමයි ලැබිච්ච ආත්මය manussත් භාවය අගේ කිරීමක් ඉතින් මේකට වටෙන් ගොඩෙන් කියන්න පුළුවන් මෛත්‍රී කියලා. මේක තමයි මෛත්‍රී කියන්නේ. ඉතින් උඟ දෙනකොට තමන්ට මෛත්‍රී කරගන්න බෑ. තමන්ගේ කයට හිත ආපු ගමන් පුදුම ද්වේෂයක් එන්න පටන් ගන්නවා. කොහොමඩක්වත් තියන්න බෑ හිත පිටපයින්. ඒ නිසා අපි ඌමනාවෙන් ගෙනත් තිබ්බත් මේ කයේ හිටපන් කියලා අපිට තේරෙන්නේ ඇයි මේ හිත මේ තරම්ම අතීත අනාගතේ දුවන්නේ. ඇයි මේ අනුන් ගැන අනුන්ගේ කයක් ගැන හිතන්නේ. අන් තනක් ගැන හිතන්නේ මේ තමන්ගේ කයට තියෙන ද්වේෂය. ඒක දිගටම බලපානවා. ඒ නිසා කිසි කෙනෙක් සාන්තියක නැහැ, ඉස්පාසුවක නැහැ. ඉස්පාසු වෙච්ච කෙනෙකුට නම් කය කියන්නේ ලොකු තෝතැන්නක්. කය තෝතැන්නක් කරගත්ත කෙනෙකුගේ හිත ඉස්පාසු වෙනවා. නමුත් මේ ඊටාම ළඟ තියෙන මේ සම්බන්ධතා දෙක යෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා යාට කායගත සතිය නැහැ කියලා. ඉතින් බුදුචානන්සේ සතිපට්ඨානෙ පටන් අරගන්නෙම කායානුපස්සනාවෙන් නැත්නම් කායගත සතියෙන්. ඉතින් මෙතන මේ වගේ සතිපට්ඨාන ආදී දීර්ඝ දේශනයක් දෙන්නේ නැතුව කායගතාත්‍යත්තු තත්තු කියලා කායගත සතියෙයි සතියේ හිත පිහිටාවා කියලා නැත්නම් ඒකට සාදර වෙන්නේ කියලා රාහුල පුංචාම්දුරන්ට උපදෙස් දෙනවා. ඊගාට නිබ්බිදා බහුලෝ බව. ඉතින් ඒ කායට හිත ගත්ත ගමන් පුදුමාකාර කම්මැලිකමක් හිතට එනවා. පුදුමාකාර නීරසකමක් හිතට එනවා. පුදුමාකාර බයක් කොටු වෙච්ච ගතියක් හිතට එනවා. නිසා සමහරුන්ට මේ දවල් වරුවක ඇස් දෙක වහගෙන ඉන්න පවා බයයි. මේ වටපිටා ඉන්න කට්ටිය පිහියෙන් අනිද්දක් නැහැ. පර්ස් එකට තට්ටු කරයිද නැහැ. ඒත් මොනෝ කරයිද නැහැ. ඒ නිසා කිසිම වෙලාවක ඒ සිල්වත් පිරිසක් නැති ඒ වගේ ස්ථානක නොවේ නම් ඇත්තක වහන්න බයයි. ඒ තරමටම පරිසරය පිළිබඳව බයක් ඒ පුද්ගලගේ හිතෙත් වෙන අතරම පරිසරෙත් තියෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට කයට හිත දැම්මොත් කයට හිත දාන්න ඇද්දක වහ ගන්නව නම් ඕනේ නැහැ. සක්මන් කරනකොටත් ගන්න පුළුවන්. එහෙම ගත්තට පස්සේ ඇති වෙන හැඟීම තමයි හිතට එන මේ කය කියන රූපාරම්මණයට හිත නිතර නිතර ඇසුරු කරනකොට ඒක නීරස වෙන එක නිර්වින්දනය කියන එක තමයි මේ නිබ්බිදා කියන පදයෙන් පාලිය සඳහන් කරලා තියෙන්නේ. ඒකේ වින්දනය අඩු වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලාම සතිය පිහිටීම සඳහා කයෙහි හිත පිහිටනකොට ඒක පොඩි සෙල්ලක් කරගතියක් තියෙනවා. ඒ නිසා මම සතිය පිහිටවන්නට අරණ්‍යගත වෙලා සිල් සමාදන් වෙලා ශිල්පීසක් මැදේගෙන සුදුරිදි ඇඳගෙන උත්සාහ කරනකොට යම් කිසි විදිහේ ඒකේ සෙල්ලක්කාර ගතියක් තියෙන ඊට පස්සේ සතිය පිහිටියට පස්සේ දිගින් දිගට පවත්නකොට නිබ්බිදාව පහළ වෙනවා මේ නිබ්බිදාව කියන එක මෙතෙන්දී විස්තර කරනවා නම් හැම කෙනාටම නිබ්බිදාව පහළ වෙන්නේ ද්වේසානුසය යටතේ නොදකින් නොපතන් කියන අදහසෙන් එපා වෙලා නමුත් යම් කිසි කෙනෙක් මේ භාවනා කරනකොට මතුවෙන මේ කම්මැලිකම ඒකාකාරීකම, නීරස ගතිය එන්නේ ඉදිරිපත් වෙන මුලිච්ච වෙන අරමුණ නිසාම නෙවෙයි හිතයට තියෙන මේ දෝසානුසේ නිසයි කියලා දැනගත්තොත් එයාට මේ දෝෂ පදනමේ තියෙන හිත ඥාන පදනමට මාරු කරන්න පුළුවන් මේ භාවනාවේ දියුණුවක් එනකොට තමයි මේ කම්මැලිකම එන්නේ ඒ නිසා මම මේ කම්මැලිකම द्वේෂයෙන් බලන්නේ නැතුව ඥාණයෙන් බැලුවොත් මේක නිබ්බිදා ඥාණය කියන එකට ගන්න පුළුවන් නම් එයාට යෝනිසුමනස්කාරය තියෙන කෙනෙක් කියලා කියනවා. සාමාන්‍ය ඒක ප්‍රයෝගයෙන් කියලා දීපු නැති කෙනාට ස්වභාවයෙන්ම වෙන්නේ භාවනා කරනකොට අර කම්මැලිකම එනවා. ඒ කම්මැලිකම එන්නෙම ද්වේෂ පදනමේ. ඒ පුද්ගලයාට කම්මැලිකම පෙන්ුණාට බුදුබණ අහලා නැත්තම් එහෙම නැත්තම් චින්තාමය ඥාන නැත්තම් එයාට භාවනා පරියන්කෙන් නැගිටලා යන්න හිතනවා මිස එහෙම නැත්තම් මේ එපා වීම කම්මැලිකම එනවා මිස තමන්ගේ හිතේ පිටිපස්සෙන් තියෙන මේ හොල්මන හිතේ වර්ණ ගැන්වීම මේ द्वේෂය දැක ගන්න බෑ. ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මොකද අපිට ඒ තරම් තීක්ෂණ බුද්ධියකුත් නැහැ ඕනකමකුත් නැහැ. ඇත්තටම තියෙන ඕනකමක් නැතිකම. නමුත් බුදුමන අහලා අහලා අහලා ලක්ෂ වාරයක් මේ නිබ්බිදාව කියන එපා වීම ඇවිල්ලා කවදා හෝ මේ නිබ්බිදාවේ එනකොට Tamanට ගුරුවරයා හම්බ වෙලා, ඉඳගෙන ඉන්න තැන හම්බ වෙලා, විවේකයේ හම්බ වෙලා, ලෙඩක් දුකක් හිතේ නැහැ, කරදරයක් මොකුත් නැහැ. ඒ වෙලාවට ඇති වෙන භාවනාවෙන් ගලවලා විසිකරන්නට එන මාර බලවේගය තමයි මේ මේක ඒකාකාරී කියලා හිතනවා. යෝගාවචරය දැනගත්තොත් මේ නිබ්බිදා වෙනකොට මට සාමාන්‍ය භෞතික කරදර මොකක්වත් නැහැ කියලා. යාට තේරෙන්නේ මේ කරදර නැති මේ භෞතික සම්පත්තිය ලබා ගන්න මම කොච්චර වියදම් කරලා තියෙනවද? කොච්චර ප්‍රයෝග ඥාන පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒක හම්බෙච්ච ගමන් ඒකේ හුද්දු කම්මැලිකම නිසා හුදු ඒකාකාරීකම නිසා අර ඔක්කොම එක තඹ දොයිචුකට වටනාකමක් නැති විදිහට සලුවක සාදාල නැගිටලා යනවා. ඉතින් ඒක තමයි භාවනා ලෝකේ 99%ක්ම සිද්ධ වෙන්නේ. ඊටාම අමාරුවේ, ඊටාම ආයාසයෙන් අපි මේ අරණ්‍යගත භාවය ලැබුවට, ශූන්‍යාකාර தත්ත්වය ලැබුවට, රුක්ක මූලගතේ ලැබුවට ඒකේ සිත්තර ගතියක් නැති නිසා අන්තිමට ඒක සාපයක් වෙනවා. කවදානම් මේක අතහැරලා යන්දෝ කියලා නැවතත් කාම ලෝකෙට යන්දෝ කියලා බුදුමාකාර ආශාවක් එනවා. කාම ලෝකෙට ගිය ගමන් ආයෙත් අරණ්‍යගත ජීවිතේ වටනකම කතා කරනවා. අරණ්‍යගත වෙච්ච ගමන් කාම ලෝකේ වටනගන්න හිතනවා. හිත නිටතරම මේකට කොට ඉඳගෙන ඒකට ගැන කල්පනා කරන එලවැසියක් වාගේ මේකට කොටේ කන වැස්සිට පේනවා ඒකට කොටේ කන වැස්සිට නෑ යායට තනකොළ තියෙනවා Taman කන හරිය තියෙන්නේ වේලිච්ච පරඳල් විතරයි කියලා. එකට කොටේ ඉන්න වැසිට කියනවා මේකට කොටේ ඉන්න වැසිනා යායට තනකොළ කොට කනවා මයි පැත්තේ ඉන්න හැටි පේන්න තියෙන්නේ පණ්ඩරැල විතරයි කියලා ආන් ওই දර්ශනේ තමයි බුදුරජාණන්සේ පෙන්වන්න හදන්නේ. Tamanට ලැබිච්ච මේ වටිනා විවේකය, කායි විවේකය අන්තිම කම්මැලි ගමක් ඒක නීරස ගතියක් වාටපත් වෙනවා. මේක ප්‍රධාන වශයෙන් පැවිද්දන්ට බලපාන දෙයක්. ඒ නිසා අපි මම පුංචි කාලේ දැන් අවුරුදු 25කට 30කට විතර ඉස්සෙල්ලා විශාල ජනරැල්ලක් තිබ්බා. බටහිර ලෝකයේ අය ඇවිල්ලා ආසියා කරේ පැවිදි වෙන තල්ලුවක්. ඒ කාලේ බුද්ධ ආගමේ බුද්ධ ජාතිය පස්සේ ස්වර්ණමය යුගය විශාල පැතිරීමක් එනවා කියලා ඔක්කොමල රතිඤ්ඤපත්තු කරා, නිලා කුරුපත්තු කරා සන්තෝෂ වුණා. ඒකදී විශේෂයෙන්ම ඒකදී ඒ ජනප්‍රියට පත්වෙච්ච කෙනෙක් තමයි අචාන්චා ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ බටහිර ආය සඳහා විශේෂ ස්ථාන හදමින් තායිලන්තෙත් පිටතැන් වලත් කටයුතු කරා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කිසිම පැකිලීමක් නැතුව සත්‍ය ප්‍රකාශ කළා තියෙනවා. ওই පිටරටින් එන අය අවුරුදු 3යි මහානකම කරා. තුනෙන් පස්සේ සිවුරු අරිනවා. මොකද අවුරුදු 3 බැඳපු අලුත වගේ පුදුම ආතාවකින් පොත් ලියනවා, කට්ටියට කියනවා, මෙහෙම දෙයක් තියෙනවා, දඟලනවා. නැත්නම් අවුරුදු 3 යනකොට කිසිම කෙනෙකුට පැවිද්ද ඉන්න බෑ. මේ ඉල්ලා හොයාගත්ත දේ අනුන්ට කහකොසම් ගහනකම් අනුන්ට අnder පානකම් මේකේ මොකද්දෝ තියෙනවා. ඒක වශයෙන් විවේකයේ වශයෙන් අරණ්‍යගත වීම වශයෙන් රුක්ක මූල වීම ගත ගත වීම වශයෙන් බටහිර මනුස්සයට ඉන්න බෑ. ඒ මනුස්සයා ඒක දාලා යනවා ඊට පස්සේ. ඉතින් ඒක ඒ ස්වාමීන් වහන්සේ එදාම ලියලා තිබ්බා. මේ නිස්සරණ වණේත් ඒ කාලේ හරියට සුදු ඇත්තන්ගේ පාරාදීසයක් වෙලා තිබුණා. නමුත් හිමීට හිමීට මේගොල්ල ටික ටික ටික ටික මේ ස්වාමීන් වහන්සේගේ දොස් දකින්නවා ස්ථානේ දොස් දකින්නවා කමඨහනේ දොස් දකින්නවා යනවා. ඉතින් ඒකට අචාන් චා ස්වාමීන් වහන්සේ කියන්නේ එයා මේ කමඨහන හොඳ නැහැ වෙන කමඨහනක් කිල්ලනවා. මේ ගුරුවරයා හොඳ නැහැ වෙන ගුරුවරෙක් කිල්ලනවා. මේ ස්ථානේ හොඳ නැහැ වෙන ස්ථානයක් හොල්ලන ඉතින් වටේ ඇවිදලා හැම තැනම තොරතුරු හොයාගෙන ඕපදූප හොයාගෙන කයි කයි කයි කයි කච කච කච ගාගා ඉන්න එක තමයි කරන්නේ. ඉතින් ඒකට අජාන්චා කියලා කියන්නේ මේ මිනිස්සු හැම තැනම දොස් කියනවලු. මොකද හේතුව Taman ගෙනියන ගමන් මල්ලේ බලු බෙටිලු තියෙනවා. මලු බෑග් එකේ තිබ්බ තැන ගඳ ගන්නවා. ඉතින් එයා ඒ බට්ට බල්ලේ උසගෙන තව තැනකට ඊට පස්සේ කියනවා එතනත් බලු ගොඩ ගතයි කියලා. ඒ තව තැනකට එනවා එතනත් බලු බෙටි ගඳයි කියලා කියනවා. යන මිනිහාගේ මල්ලේ තියෙන බලු බෙටි වල ගඳ මේ එන්නේ. එයා යන යන තැනට දොස් කියනවා. ඒ මේ මේ මනසේ මේ ට්‍රික් එක මේ මනසේ මේ වැඩ කරන ගුණය අගුණේ කියන්න ඕන එක ගුණයක් නෙවෙයි නුගුණයක්. නිබ්බිදාව කියලා කියන්නේ. නිබ්බිදාට හේතුව කාම ගුණයන්ගේ හිත හැසිරෙනකොට ස්පාසු නොලබන තරම් අරමුණෙන් අරමුණට පැන පැන පැන පැන ඉන්නවා. කායගත සතියට ගිය ගමන් අරමුණේ ඒකාකාරීකම නිසා පිනක් නම් සිද්ධ වෙන බව දන්නවා. ආධ්‍යාත්මික වාසියුමුත් ඒක اگේ කරන්න පුළුවන්. මුත් මේ මනස ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්නේ යෝගාවචරයා මේ ද්වේෂානුසය අඳුනගන්නේ නැහැ. එයා තමන් දෝසානුසය කියලා කියන්නේ හිතේ එකක්. එයා හඳුනගන්නේ බාහිරේ තියෙන ඍතු ගුණය හොඳ නැහැ. එහෙම නැත්නම් ආහාර හොඳ නැහැ. නැත්නම් ගුරුවරයා හොඳ නැහැ. කපටහන හොඳ නැහැ. ස්ථානේ හොඳ නැහැ කියලා ඒක ආත්ම සංඥාට දාලා බාහිරයට දානවා. ඉතින් කවුරු හරි නිවන් දකින්න ඉස්සරලා මහානකම පිහිටනකොටම මේ වගේ තමන්ගේ හිතේ වංචනිකව වැඩ කරන අනුසය ධර්මයේ තේරුම් අරගෙන මේක මං උපයාගත්ත දෙයක් භාවනාවෙන් නැත්තම් පැවිද්දෙන් මං ඉල්ලාගත්ත විවේකයේ මේ තියෙන්නේ මේක නීරසයක් වශයෙන් මට නොපෙනේවා මට මේ නීරස බවට ඇති කරන රාග අනුසය දකින්න ලැබේවා කියලා ඥාන පදනමට මේක දාගන්න පුළුවන් වුණොත් ඉව ඇතින් රහත් වෙනටත් වැඩි අමාරුයි කියලා මං කියනවා. ඊට පස්සේ තමයි රහත් වෙන්න පුළුවන් වෙන්නේ. මම තේරුම් අරගන්න ඕනේ මේ හිතේ තියෙන මේ පෙරලි. හිත කවදාකවත් අලුතෙන් දාන්නේ නැහැ මොනවාක්වත්. තියෙනක පොඩ්ඩක් පෙරලලා පෙන්නනවා. පොඩ්ඩක් පොඩ්ඩක් මායා කරලා පෙන්වනවා. ෂට කරලා පෙන්වනවා. වංචනික ගතියට දාලා පෙන්වනවා. දැම්මට පස්සේ මේ වෙනසයි යකා වාගේ පුදුමාකාර දෙඟිල්ලක් දඟලනවා. ඉතින් ඒක නිසා පැවිදි වෙලා පැවිද්ද දිහා බලන්න ගියාම හම්බ වෙන මේ දර්ශනය හරීම අමුතුයි. මේක පිළිබඳව අවබෝධයකින් බලනකොට. මේක නිකන් පැවිදි ජීවිතය කියන්නේ රටට ජාතියට විහිළු සපයන්න බවට පත් වෙලා තියෙනවා. පැවිදි වෙලා ඒ පැවිද්දට අදාළ දේවල් නොකර ගිහියන්ගේ වැඩ කර කර ගත කරන ජීවිතය දිහා බලනකොට මේ මිනිස්සයෝ මේ කරන වැඩ එක දවසක් ඔය අපේ යෝගාශ්‍රම සංස්ථාවෙම වෙච්ච වගේ නඩුවක් වෙච්ච කරදරයක් මේ ලොකු සංහස තමයි එතකොට උපාධ්‍යයන් වහන්සේ ලොකු සංහස මුල දන්නෙත් නැහැ මැද දන්නෙත් නැහැ අග දන්නෙත් නැහැ එන්න කේස් එකක් නඩුවක් ගිහිලා එසේ පණිවිඩයක් ආරංචියක් ආව මෙන්න මෙහෙම මෙහෙම අවුලක් ඇති වෙලා තියෙනවලු <laughs> නිකන් දල වශයෙන් මතක් කරගන්න කියනවනම් සංඝයා වහන්සේලා කීපනවත් තර්ජනය කරලා තිනවා අපිට දඬුවම් කරොත් අපි කෙලිම කතෝලික සභාවට ගිහිල්ලා ෆාදර් කෙනෙක් වෙනවා කියලා. ඩවුන් ලොකු සාහිත්‍යයල මං කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම තර්ජනයක් තියනවලු. මේගොල්ලන්ට දඬුවම් කළොත් මේගොල්ලා පැවිද්ද ප්‍රතික්ෂේප කරලා ගිහිල්ලා කතෝලික සභාවේ පැවිදි වෙනවා. ඉතින් ලොකු සංස්කෘතික ඉතින් අනේ මෙහෙමනේ මේගොල්ලෝ සාසනය අඳුරගෙන තියෙන ඉතින් එච්චරයි තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒගොල්ලෝ මේ තමන්ගේ පැවිද්ද ගහපා දීමට පාවිච්චි කරනවා. මෙහෙම තමයි කට්ටිය සාසනය අඳුරගෙන තියෙන්නේ. ඉතින් ඒකට කිට්ටු කතාවක් මට පැවිදි වෙන්න ඉස්සෙල්ලා අම්පිටි අපේ ඒ රාහුල ස්වාමීන් වහන්සේ මතක් කරා පැවිද්ද ගත කරන්නත් මහත්වෝ රහත් වෙලා ඉන්න ඕනේ කියලා. ලේසි නෑ පැවිදි ජීවිතයක් දවසක් ගත කරනවා කියන එක රහත් වෙලා ඉන්න ඕනේ පැවිදි වෙන්න කියලා. අපි දැන පැවිදිලා රහත් වෙන්න ඕනේ කියලා. පැවිදි පව කරන්න බෑ. එහෙම නැත්නම් චාටුවක් කරන්න. වංචාවක් කරන්නේ. ඒ වගේම තමයි ඒ අරණ්‍යගත වෙලා එතන නේවාසිකව දිගට ගතකරනද ගත කරලා ගත කරන කාලේ බණ භාවනා නැතත් නිකන් සතුටින් ජීවත් වෙන්න රහත් වෙලා ඉන්න නැත්තම් කරන්න බෑ. නැත්තම් ඉන්නෙම මේ නිබ්බිදාව නිසා දකින අහන පේන හැමදේම ඇල්මැරිච්ච දෙයක් බාටපත් වෙනවා. කම්මැලි සීතල වෙච්ච පිලුණු වෙච්ච දෙයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයට තේරෙන්නේ මේ රාගය අනිත් පැත්ත කියලා මේක. එයාට තේරෙන්නේ නීරසකම. ඉතින් මෙයා මේ නීරසකම නැති කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා එකම දේ තමයි ආය රාගය ගෙනත් දාගන්නේ. ආය මේ මේක අලුත් කරගන්න මේකට උම්මලකට ටිකක් දානවා. නිකන් පතවල හොද්දට උම්මලකට ටිකක් දානවා. වගේ ඉතින් මෙයා කරන්නේම හැම මේ ප්‍රයෝගයකින්ම අර ගිලීගේ රාගේ මොනවා හරි ස්වරූපයෙන් අර කම්මැලිකම නැති කරන්න ඇති කරනවා. ඉතින් ඒ සඳහා සංඝයාගේ සංඝ ගැට කියලා જાතියක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒව ක්‍රියා කර කර තමයි ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන්. ඒ අර නැත් කම්මැලිකම අහිංසකයි හැබැයි. කම්මැලිකම නැති කරන්න මොනවා හරි එකක් දාගන්න. දන්නේ මේ ශාසනික වශයෙන් මේවට තියෙන උපක්‍රම දන්නේ මොකද නිබ්බිදාව කියන එක තාම අඳුනගන්නේ නැහැ. නිබ්බිදාව හරිම වංචනික ස්වරූපයක් වැඩ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට කියනවා නිබ්බිදා බහුලෝ භව. නිබ්බිදාව කියලා කියන්නේ අපි කලකිරීම කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් උක්කටලී බව කියලා කතා කරනවා. මේ බුදුහාමර කතා කරන්නේ කලකිරෙන්න කියන එක නෙවෙයි. පැවිද්දේදී කලකිරීම එනවා. ඒ කලකිරීම තමයි රාගය නැති බවට තියෙන ප්‍රධාන ලක්ෂණ. රාගියාව නම් ආසාවනේ පහනේ පාවීම එනවා. ඒක විරාගයේ වශයෙන් හඳුනගන්න කියලා. නිබ්බිදාව කියන්නේ එපා වෙන ගතිය විරාගයේ වශයෙන් හඳුනාගෙන ඒ විරාග බහුල වෙන්න කියලා කියනවා. දේවල් ආශා කරන දේවල් චීවර පින්නපාත සේනාසන ගිලම්පස හොයන එක තමයි රාගය කියන්නේ පැවිද්දාගේ. නමුත් ඒ වෙනුවට ඒ තියෙන දේවල් වලට එපා වීම එනවා. ඒක මේ රාගයේ අනිත් පැත්ත විරාගය. ඒ නිසා නිබ්බිදාව ප්‍රඥා ශීර්ෂයෙන් බලනකොට ඒකට විරාගය කියලා කියනවා. ඒක බහුලී බව වෙන්න නම් නිකම් මේ කම්මැලිකම් අයින් කරලා හරියන්නේ නැහැ. Tamange මනසේ වෙස්පරලිය දක්ෂ ගන්න ඕන. මනසේ තියෙන මේ වර්ණ ගැන්වීම පසුබිම් තලේ මාරු කරන හැටි මේක නිතරම හරු වෙන්නේ නැහැ. මෝඩයාගේ නිතරම පවතින්නේ ද්වේෂානුසයමයි. ඒ නිසා පැවිද්දා සංසාරයට බැඳෙන්නේ රාග නිසා නෙවෙයි, ද්වේෂ නිසා. ඒක ධම්මසංගණිය අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ගීය රාගයට බැඳෙන්නේ රාගේ කාමෙන් උනාට සීලවන්තයා සංසාරයට බැඳෙන්නේ ද්වේෂයෙන්. සීලවන්තයෝ හරිම ද්වේෂයෙන් ගත කරන જાතියක්. සීල් ගත්ත ගමන් හොස්ස ළඟින් මැස යන්න බෑ. සිල් ගන්න ඉස්සරලා ඕන කෙනෙක් එක්ක ගහ බැනගෙන හරි බේර ගන්න පුළුවන්. සිල් ගත්ත ගමන් බෑ. ඊට පස්සේ පැවිදි වෙච්ච ගමන් ඊට අමාරු වෙනවා. අරණ්‍යක නම් ඊටත් අමාරු වෙනවා. වස් වැඩි වෙන්න වැඩි වෙන්න තව තව අමාරු වෙනවා. කිට්ටු කරන්න බෑ කාටවත්. ඉතින් මේවා බුදුහාමුදුරු දීලා තියෙන ආසවට්ටානීය ධර්ම. එක තැන පල් වෙන ධර්ම. යෝගාචරය දන්නවා නම් පැවිදි වේවා උපැවිදි වේවා. මේ සාසනික පැවිද්දේ ඒ නිබ්බිදාව කියලා එකක් තියෙනවා. ඒ නිබ්බිදා ප්‍රඥා චෛතසිකෙන් බැලුවොත් තේනවා මේ ශාසනය වැඩ කරන නිසා තමයි තණ්හාව නැති වෙන්න නිසා තමයි මේ කම්මැලිකම එන්නේ. නීරසකම එන්නේ ඒකට පිළියම් කරන්න යන්න එපා. ඒක ප්‍රඥාවෙන් දකින්න. එහෙම නැත්නම් ඒකට සාදර වෙන්න. එහෙම නැත්නම් ඒකට අනුග්‍රහ කරන්න. ඒකට එළඹ වාසය කරන්න කිසිම කෙනෙකුගේ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයා තන්නේ කර තනි වෙනවා. මොකද කවුරු වුණත් බලන්නේ ඒ වෙනුවට මොකක් හරි එකක් දාගෙන මේක අලුත් කරගන්න. මේක කබලෙන් ලිපට වැටෙන තමයි දඟලන්නේ. ඉතින් මට පේනවා මේක මේ අද මේ අපි ඉන්න මේ කලියුගයේ පැවිද්ද ශාසනය ගැන විතරක් නෙවෙයි. එදා ඉඳලම මනුස්ස හිතේ කිසි වෙනසක් වෙලා නැහැ. මනුස්ස හිත ඔහොම තමයි. එයා මොනම ක්‍රමෙන් හරි කූඩුවට දාපු කුරුල්ලා නිතරම පැල්ල යන්න බලනවා වගේ. ගමට ගෙනලා බැඳගත්ත වල්මි හරකා නිතරම ගාල කඩාගෙන ආය කැලේට යන්න හදනවා වගේ. එයා තුලම තියෙනවා ගහේ කටු ගහේ කටු ගහේ කටු උල් කරන්න ඕන වගේ ක්‍රම. මේ ඔක්කොම බුදුජානන්සේ දාන. දැනගෙන තමයි කියන්නේ මෙන්න මේ තැන්වලදී මෙන්න මේ පිස්සු එනවා. මේ මේ තැන්වලදී මෙන්න මේ උණ ගතිය එනවා. ඒක ඔයාගේ දෝෂයක් නෙමෙයි මේ හිතේ කෙලෙස්. ආහන් ඒක දැක ගන්න නම් මේ නිබ්බිදා බහුලෝ භව. මේ මේකේ මතුවෙන ඒකාකාරීකම දැන් මේ පුංචි රජ කුමාරකෙක් නේ මේ කතා කරන්නේ. අවුරුදු 7 දී අම්මගේ උණුසුම ඇතුව. ඒ වගේම රජකමට සකස් වෙන පුතේ මේ කැලේකට ගෙනල්ලා මේ සිව්පතෙන් යැපෙන්න ඇරලා හිඟාගෙන කණ්ඩ හදනකොට අපි වගේ නිකන් ගොඩේ බයියන්න වගේ නෙවෙයි රජපැටියෙකුට ඊට වැඩිය නිබ්බිදා වෙනවා ඇති. අන්න ඒ නිබ්බිදා වෙනකොට බුදුහාමුදුරුවෝ ඊටත් ඉස්සෙල්ලා උවමනාවෙන් දැකදක රජසකම අතහරපු කෙනෙක් වශයෙන් පුතාට දෙන දෑවැද්ද තමයි. මේකට ගෙනාවේ පුතේ උඹ දැනගෙන නෙවෙයි. උඹ ආවේ මේ දෑවැද්ද ඉල්ලගෙන මම උඹට දෙන්නේ මෙච්චරයි. දෙන්න තියෙන්නේ මේකයි පුළුවන් කාලේ උඹට මේකෙන් වෙන්නේ මොකද්ද හරියට කම්මැලි හිතෙනවා හරියට නීරස හිතෙනවා ඒකයි බුදුරජාණන්සේ උදෙත් ගිහිලා බන් ටිකක් කියලා එනවා හැන්දෑවෙත් ගිහිලා බන් ටිකක් කියලා එනවා කියන්නේත් මේ අයිස්ක්‍රීම් චොක්ලට් ජුජුබ්ස් නෙවෙයි ගෙනියලා දෙන්නේ ගෙනියලා දෙන්නේත් ඕක තමයි ඉතින් ඒක අද කාලේ ඉන්න අපටත් බුදුරජාණන්සේ රාහුල හාමුදුරන්ට වගේ තමයි අපට සලකන්නේ අපි රජපෞල් වලින් ආවට අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ පැවිද්දකට ගියාට පස්සේ මේ නුරුස්නා ගති පහළ වෙන්නේ නිබ්බිදාව පටලවා ගත්ත කෙනාට කියලා. ඒකාකාරීකම ආපු ගමන් ඒ කෙනා කාගේ හරි දෝෂයක් දකින්න. කවදාකවත් දකින්නේ මේ හිතේ වෙස් පෙරලියක් කියලා. ඒ හිතේ වෙස් පෙරලිය තමන්ගේ දෝෂිකුත් නෙවෙයි. ඒක මනුස්ස හිතේ හැටි. ඒ නිසා නිබ්බිදා බහුලෝ බව කියලා කියන්නේ මේකට ලෑස්තිලා ඉන්න කියලා. ඒක නිකන් හරියට බෝ වෙන සංක්‍රමණික රෝගයක් තියෙන තැනකට යනකොට මේ එන්නතක් කරයි යනවා වගේ. එන්නතක් කරන් ගියොත් දන්නවා මට මේ රෝගෙ එන්නේ නැහැ කියලා. එන්නත් එන්නත ගන්න නැතුව යනවයි කියලා කියන්නේ අනවශ්‍ය විවෘත වීමක්, එදී බෝ කර ගැනීමක්. නමුත් බුදුරජාණන්සේ සඳහන් යා යුතුයමයි මෙන්න මේ එන්නත අරගෙන යන්න මෙතන තියෙනවා නිබ්බිදාව බහු බහු නිබ්බිදාව එනවා. ඒ නිබ්බිදාව එනකොට ඒක ඥාණයෙන් කල්පනාකරනද ඒ එතකොට යටින් යටිපහුවෙන්න හදන පටිඝහනෝසය එච්චරම ප්‍රබලව ක්‍රියාත්මක වෙන්න බෑ. එයාට එතකොට විහිළුවට ලක් වෙනවා, හාසියට ලක් වෙනවා. මට මේ ඇවිල්ලා තියෙන කම්මැලිකම නේද මම විවිධාකාර ක්‍රමවලින් යටපත් කරන්න හදන්නේ. ඔත් යටපත් කරන හැම වෙලාවකම මේ යටිපහුවලා තියෙන අහුවෙලා තියෙන පටිඝහනුසේ මට අහුවෙන්නේ නෑ නේද? මට එතකොට ඥාණය ස්ථානෝචිතෝ පහලිතෝ ඥානෙ පහල වෙන්නේ නැහැ කියන එක නේද කියලා මෙව්ව නිවනට වැඩි යහපන් කියලා මට හිතෙනවා. මෙන්න මේ වගේ වෙලාවල් වලක අහුවෙනවනම් ඒ කෙනාට විතරයි මේ නිවන වගේ දෙයක් එහෙම නැත්නම් මේ නෛර්යානිකත්වයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙව්ව මේ රේකී ක්‍රමයට අහුවෙන ඥාන නෙවෙයි. අනිවාර්යයෙන්ම රැඩිකල් වාදී ඥාන. එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල ඥාන නෙවෙයි. ඒ නිසා මේ කදා විශේෂ උගන්වන්න බෑ. විශේෂ උගන්වන්න පුළුවන් ඉන්නේ රේකී ක්‍රමයට උගන්වන්න පුළුවන් දේවල්. එහෙම නැත්නම් ත්‍රිමාන තලයේ තියෙන දේවල් උගන්වන්න බෑ. මේ ඒකමාන තලයේ තියෙන උගන්න තෑගි. දැන් මේ රාහුල හාමුදුරන්ට දෙන්නේ ඒ සාමාන්‍ය ඉගැන්වීමක් විදිහෙන් තමයි. ඔව් රාහුල හාමුදුරන්ට තේරුම් ගන්න හරිනවා. පැවිද්දදී මතුවෙන මේ නිබ්බිදාව ඒක දුරුවන් කරන්න හදන්න එපා. ඒක වැඩි කරගන්න බලන්න හැබැයි ඒක ඥානපදනමල දාගන්න. ඉතින් ඒක ඊටාත්ම අමාරුයි. එහෙම වෙන කෙනා සංසාරෙම පැවිදි වෙන්න ආපු කෙකෙක් සංසාරෙම මේ නිවනට නැමිච්ච අපි කියන පාරමිතා පිටිකෙක් කියලා කියන්නේ. එහෙම නැති කෙනාට මේවා කිව්වට වදීද කියන එක තේරුම් ගනීද කියන එක ලොකු ප්‍රතිශතයකින් සිද්ධ වෙන්නේ නමුත් නොකිය ඉඳපයි කියලා තියෙනවා. පුළුවන් තරම් ඇහෙන්න සලස්සන්න. එතකොට කන් ඇත්තන්ට ඇහෙන්න ඉඩ තියෙනවා. ඇස් ඇත්තන්ට පේන්න ඉඩ තියෙනවා. ඉතින් සාසනේ රැකුනේ මේ කන් ඇති ඇස් ඇත්තන්ගේ විතරයි. ඒ පොදුවේ දෙනකොට ඔක්කොටම මේක මේ ප්‍රවෘත්ති රේඩියෝ එකේ ප්‍රවෘත්ති කියනකොට වගේ තේරුම් ගන්න ගතියක් එන්නේ නැහැ. තේරුම් ගන්න කෙනා ඒකටම පේ වෙලා සෑදී සෑදී ඉන්න කෙනෙක්. ඉතින් මේ සූත්‍ර අවසානයේත් රාහුල හඳුරෝ නිවන් දකින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මේ උසాత කාල බණ කිව්වට රාහුල හාමුදුරුවෝ නිවන් දකින්නේ නැහැ. ඉතින් මේ රාහුල හාමුදුරන්ට මේ ඇහෙන්න සලස්සනවා. නැවත නැවතත් නැවත නැවතත් මේ දේවල් ඉතින් ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ මේ බණ භාවනා කළා සතිය ගන්නවා සමාධිය ගන්නවා ප්‍රඥාව ගන්නවා කියන ඒ ධර්මයේ ඥානෙ තියෙද්දී මේ කියන සම්මුති ඥානෙ නැති කෙනාට අපි කියන සාමාන්‍ය බුද්ධිය නැති කෙනාට මේ ගමන යනවට වැඩිය හොඳයි ගෙදර ගිහලා රැහැට කාලා බුදින එක. අමාරුයි. ඇත්තටම අමාරුයි. උත්සාහ කරනවට ස්තුතිවන්ත වෙන්න ඕනේ නිවන් දකින්න පිං ඇති කෙනාට නෙවෙයි. ඒ පිං නැතු උත්සාහ කරන මනුස්සයාට ඇත්තටම මොනවා කිව්වත් ස්තුති කළ ඉවර කරන්න බෑ. මොකද ඒ තරම්ම මේක ලොකු අභියෝගයක් වෙනවා. මේ රාහුල හම්සරණ බුදුහාමුදුරුවෝ කියන කතාවෙන් අපිට තේරෙනවා. ඊට පස්සේ මේ විදියට කරලා අපි හිතමු කොයි වෙලාවක හරි මේ සිව්පතේ සම්බන්ධයෙන් ආජීවයේ සම්බන්ධයෙන් ප්‍රාතිමොක්ෂය සම්බන්ධයෙන් ප්‍රත්‍යසන්නිසිත දේවල් සම්බන්ධයෙන් යම් ප්‍රමාණිකසක සැලකිය යුතු මට්ටමකට Tamanට විවේකයක් හම්බුනායි කියලා හම්බ වෙලා අපි කායගත සතියට හිත දාලා ආනාපානට හිත දාපු ගමන් ඒ හිත ලාහට ගෙම්බ එකතු කරුවා වගේ කොහොමඩක්වත් ස්වභාවයෙන් හිටින්නේ ඒක ඊට පස්සේ රුචි අරමුණක් කරා පැනලා යනවා. ඒක උත්සාහ කරන කෙනා විතරයි දන්නේ හිත මේ තරම නොසන්ඩාලයි. මේ තරම්ම හිත වනචරයි. මේ තරම් හිත ෂටයි. මේ තරම් හිත මායාවි. කොච්චර අමාරුවෙන්ද අපි මේ මේ සීලයක පිළිහිටලා මේ කය කියන කරඬුවේ තැම්පත් කරන්නේ. තැම්පත් කරලා අත ගන්න ඉස්සලපයි. ඒ පැනීමට කාරණා දෙකක් සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි බාහිරේ මේට වැඩිය සුභයි කියලා හිතන එක. එහෙ නැත්නම් දාලා ආපු සැප සම්පත් ගැන සීපත් වෙලා ගෙදර හිටියා නම් මට ඕන ඕන විදිහට කොට්ට මෙට්ට හදාගන්න තිබුණා ඕන ඕන වෙලාවට කන්න බොන්න තිබ්බා ඕන ඕන විලියට පුදිය ගන්න තිබ්බා කියලා අර මේ දැනට මේ කාලසටහනක මිහිර වෙලා ඉන්න එක නිකන් එලිමාංශිර කඳුරක් වගේ පේන්න පටන් අර ගන්නවා. ඒකල්ල අර හීනෙන් හීනෙන් වගේ අර දමලාපු කාම වස්තු පිළිබඳව ගත කළ කාම ජීවිතය පිළිබඳව මතක් වීමත් සුබ නිමිත්තක් බවටපත් වෙනවා. එහෙම නැත්නම් ඇතුළතින් හිතෙන් මේ සුබ දේවල් අපි බලමු ඒ සුබ දේවල් කියන්නේ භාවනා කරනකොට මට ප්‍රීතිය පහළ වෙච්ච වෙලාවක් සුබයි කියලා හිතලා. ඒ නැත්නම් කවුරු හරි ශබ්ද කරන වෙලාවේ ශබ්ද නැති එක සුබයි කියලා හිතලා. ඒ අරමුණුත් එක්ක හිත ගැටීම නිසාත් අපට ඇතුළත ප්‍රශ්නිකුත් ඇති වෙනවා පිට ප්‍රශ්නිකුත් ඇති වෙනවා. මේ පිටත ප්‍රශ්න වලට දෙන උත්තර වලට සමත ශික්ෂාව කියලා කියනවා. ඇතුළතින් එන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ කියන එකට විපස්සනා ශික්ෂාව කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ කියන නිමිත්තම් පරිවජ්ජේ සුබං රාගෝප සංහිතං කියලා තියෙනවා. රාග උපසංහිත වූ නිමිත්ත පරිවර්ජණය කරන්න කියනවා. ප්‍රතික්ෂේප කරන්න කියලා කියනවා. එහෙම කෙරුවේ නැත්නම් මේ කායගත සතිය වගේ එකට හිත හිටින්නේ නැහැ. ඒ නිසා කායගත සතියට හිත හිටින් නැති වෙන්න හේතුව කායගත සතිය උදාසීන අරමුණක් සුභ හරමුණක් මතුවෙච්ච ගමන් හිත ස්වභාවයෙන්ම මිටි තනින් වතුර බැහැලා යනවා වගේ සුභ හරමුණට බඳිනවා. ඒ නිසා සුභ හරමුණ බාහිර කාම වස්තුවක් කාම ගුණයක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඇතුළතින් ලුඟා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන යෝගාවචරයට ඊයේ සමාධිය හරි ගියා අද සමාධිය නැහැ කියන කෙනාට එහෙම නැත්නම් ඊයේ නිදහසේ විවේකයේ නිස්සද්දේ තිබුණ අද සද්ද තියෙනවා කියන කෙනාට ඊයේ කයේ කරදර තිබුණේ අද වේදනා තියෙනවායි කියන කෙනාට අර තියෙන වේදනාවට සාපේක්ෂව වේදනාවක් නැති එකට රාගේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ගෝසාවක් දැනෙනකොට ගෝසාව නැති එක හොඳයි කියලා තියෙන ගෝසාවත් එක්ක වැඩ කරනවා නෙවෙයි යා කරන්නේ. ගෝසාව නැත්තම් හොඳයි කියලා නිස්සද්ද භාවයට ඇති කරගන්නා වූ ඒ විතර්ක නිසා හිත වට ගන්නවා. ඉතින් මේකේ අටුවාවේ ගොඩක් වෙලාට පෙන්ලා දෙන්න හදන්නේ රාගූප සංහිත බාහිර අරමුණු ගැන නිතරම අසුබේ වඩන්නේ කියලා ආසහිතන දේවල් සුබ නිමිත්ත කියලා කියනවා. ඒ සුබ නිමිත්ත රාගූප සංහිතයි. ඒ වෙනුවට අසුබේ වඩන්න කියලා අපි මිනිකුණක් පිළිබඳව නැත්නම් කයේ තියෙන කොටාස තෙතිස් කොටාස පිළිබඳව වගේ නිතරම හිත පාවිච්චි කරන්න කියනවා මොකද මුළු ලෝකෙම හුදු කාම වස්තුවක්. අපි මේ මුළු ලෝකෙම හදලා තියෙන කාම වස්තුවට ඒ නිසා නිදැල්ලේ ඉඩ අරින්න දුන්නොත් හිත කාමයේ අභිරමණය කරනවා. ඒක තමයි කාම භෝගී ජීවිතය කියලා කියන්නේ ගේ ජීවිතය කියන්නේ ඒකට තමයි. දැන් යෝගාවචර ජීවිතය කියන්නේ යෝගී ජීවිත භෝගී ජීවිත නෙවෙයි. එතකොට කය හිත යෝග වෙන්න හදන්නේ උදාසීන අරමුණක් වෙන හිතත් කයත් එක්ක. ප්‍රයත්නේ සාර්ථකයි. ප්‍රතිපදාව හරි. නමුත් හිතේ තියෙන චපල ගති නිසා එයා ඇතුළත හෝ පිටත මේ රාගෝප සංහිත දේවල් දිහාවට තෙතමනේ ඇති කරනවා. ඒ දිහාට ඇදෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා බාහිරේ ඒ රාග නිමිති අනුගමනය කරන වෙනුවට බාහිරෙත් පුරුදු කරලා තියන්න කියනවා හිත මේ තස අසුබෙට. එහෙම නැත්නම් කයේ තියෙන පිළිකුල් භාවයට. එතකොට හිත මේ ඒ බාහිරේ උනත් දැක ගන්න පුළුවන් අසුබ දේවල් ඉස්මතු කරලා පෙන්නුවොත් බාහිර රාග දනවන දේවල් විතරක් නෙවෙයි තියෙන අසුබෙත් තියෙනවා කියලා. ඉතින් ඒක සුවිශේෂ භාවනා ක්‍රමයක්. බටහිර ලෝකෙට කද්දාකවත් අඳුල්ලා දෙන්න බැරි එකක්. බටහිර ලෝකේ තියෙන 100%ක්ම කාමයේ සඳහා. ඒගොල්ලන්ට මේ අසුබයක් බලනවා. දෙතිස් කුණපේ බලනවා කිව්වොත් එහෙම කිව්වත් මං හිතන්නේ පිස්සන් කොටුවට කියලා දායි. කිසිම හේතුවකින් ඒ රටක ඉන්න මිනිස්සෙකුට මේ මේ වගේ දෙයක් භාවනා කරන්න තියා කතා කරත් ඒක ਸਰබලධාරී දෙවියන් වහන්සේ විසින් මවන ලද මේ ලෝකේ අසුබේ තියෙන්න බෑ දේව ධර්මයේ හැටියට. තියෙන්න පුළුවන් වෙන්නේ පාරාදීසයේ දුප්පතුන් නැති ලෝකේ. ඉතින් ඒක තමයි මේ රටවල් වල තියෙන ආර්ථික න්‍යාය. නමුත් ඉන්දියාව ගත්තොත් ලංකාව ගත්තොත් ඒක එච්චර මහා ප්‍රශ්නයක් නෙවෙයි. ඉන්දියාවේ ගියොත් පාරායින කැත කරනවා කියන එක ඉතින් කෙරුවේ නැත්තම් ඉන්දියන් නෙවෙයි. ඒ ස්වභාවය තමයි එයාපෝට් එකෙන් බයිනකොට ඕන එකෙක් ඉඳගෙන ඉන්නවා වැල්ලේ සිටියන් ඇඳ ඇඳ ඔහේ ඉඳගෙන ඉන්නවා. කට්ටිය දෙතුන් දෙනා කතා කරලා ඉකට කරන එක ගානක් නෑ. ඒ ගඳ ආවේ නැත්තම් ඉන්දියන් නෙවෙයි. මුළු ඉන්දියාවම වැසිකිලියක්. ලංකාවෙත් කෝච්චි පාරේ යන්න මේ උදේ පාන්දරට මේ කෝස්ටල් ලයින් එකේ ඉතින් කට්ටිය වැල්ලේ සිටියන් ඇඳ ඇඳ ඉන්නවා. කත කරනවා කියන ගානක් නෑ. බටහිර රටක ඉතින් කිරිමෙල් නඩුවක් තමයි. ඒ මේ රටවයි ඒ රටවයි අතර ඒක දෙයිය දීපු ලෝකේ ඒකේ නරක දේවල් නැහැ. ඔක්කොම වෙනමම කට්ටිය හමුදාවල් යෙදිලා තියෙනවා. නගරේ සිරිපුර හදාගෙන සුරංගනාවන් සුරපුර සුරලියන් හැසිරෙනවා. අසුබ පෙන්වන්නට නැහැ. අසුබේ දැක්කොත් ඒක දේව නිර්මාණයට ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකට ලොකු හානියක් නිසා කතෝලික සභාවත් කැමති නැහැ රජයත් කැමති නැහැ. නමුත් ආශියා කරේ ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. අශ්වි දකින්න පුළුවන්. ඒක නිසා අබුරෙන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරනවා. පිටරටකට ගිහිල්ලා බණක් කියනවා නම් මේ අසුවේ මරණානුස්සතිය වගේ දේවල් කියන්න යන්න එපා. තන්නේ කර පටලවා තේරුම් අරගන්න. මෙච්චර ලස්සන ජීවිතේ ඇයි මේ කුණු කන්දල් ගෙනලා කතා කරන්නේ කියලා. ගැළපෙන්නේම නෑ ඒගොල්ලන්ට. ඒ නිසා කතා කිරීමම නැස්චාත්වාදී දෙයක්. ඒ නිසා බුදුජාන් වහන්සේට ජීවිතේ තිත්ත රස දන්න කෙනෙක් තිත්තරත ඉස්මතු කරලා පෙන්නන කෙනෙක් අසුබය දේශනා කරන්න ආපු කෙනෙක් කියලා බමුණොත් දැන්නා. මොකද බමුණත් අදහගෙන ඉන්නේ බ්‍රහ්මයා බ්‍රහ්ම නිර්මාණයේ නරක තියෙන්න බෑ. අසුබයක් තියෙන්න බෑ. ඒක සුබ වාදී නිර්මාණයක් දෙවියන් මිනිස්යාගේ සැප බිනිස වඩලද පාරාදීසයක් මනුස්ස ලෝකේ කියන්නේ. ඒකේ අසුබේ තියෙන්න බෑ. සර්වජන් වහන්සේ නිගණ්ඨනාත පුත්තයි දෙන්නම ශාස්ත්‍රීය කුලෙන් පැවිදුනේ මේ දෙන්නම අනිවාර්යයෙන්ම අසුබේ පෙන්ලා දුන්නා. කය ඇතුලේ තියෙන හරියක් තියෙන්නේ අසුචි 32ක් බව පෙන්ලා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ අසුබ භාවනාව විශාල පෙරලියක් ඊතුආකල් ප්‍රතිපදිච්ච මතවාදවලට දැනටත් ඒක එහෙමයි. දැනට උනත් හරි අමාරුයි අසුබ භාවනාවක් කියලා දෙන්න කාට හරි දීපු ගමන් සමහරෙක් ඉන්නවා අත්කිලමතාන යෝගයට බරාය. ඒගොල්ලෝ කියලා දුන්නේ නැති වුණත් අසුබෙට හරි කැමති. ඒගොල්ලන්ගේ වැඩේම ඔය අනිච්චන් දුක්ඛන් අනත්තන් කිය කිය එහෙම නැත්නම් මේ මේ ඒ කේසාලෝමනකා දන්තා කියලා හැම වෙලාවෙම අසුබෙම වඩනවා. ඒක එච්චර සමබරව කරනවද නැද්ද කියන දන්නේ. ඒක සාමාන්‍ය අත්කලමතානියෝගයට බර ද්වේෂ චරිතයගේ හැටි. එයාට රාගය නෙමෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ එහෙම කෙනා අසුබෙම තමයි නිතර වඩන්නේ. හැබැයි ඒක ද්වේෂපද නෙමෙයි යනවා එන්නේ වෙන්න ඉඩ තියෙනවා. නමුත් අර ඇතුලෙන් අසුබේ ගන්න කියන මේ සුබය හොයන කෙනක් ඉන්නවා. ඒ කෙනාටත් ඒ සුබ නිමිත්ත අයින් කරුවේ නැත්තම් පරිවර්ජනය කෙරුවේ නැත්තම් නිතරම සැප බලාපොරොත්තු වෙනවා ප්‍රීතිය බලාපොරොත්තු වෙනවා සමාධිය බලාපොරොත්තු වෙනවා අර සතිය වගේ මධ්‍යස්ථ ධර්මයක් කාය වගේ මධ්‍යස්ථ අරමුණක් එයාට සැපමදි එයාට ඒක රසවත්මදි සුභ ගතියමදි ඒ නිසා ටික වේලාවක් ඉන්නකොටම කායගත සත්‍ය વિશેයි කම්මැලිකම ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ වෙනුවට වෙන රසමස උලක් සුබ නිමිත්තක් හොයන්න හිත ප්‍රයෝග කරන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක යෝගාවචරය හඳුනා ගන්නවා නම් බාහිරේ සුබය හොයනවා ඒකට පිළියම් කිරීම සමත භාවනාවක් වශයෙන් කියතගෙන නැත්නම් අසුබේ සමත වශයෙන් වැඩිම කියන්න පුළුවන්. ඇතුළතින් සුබ නිමිති හොයන එක තේරුම් ගන්න එක විපස්සනා වශයෙන් අල්ලා ගන්න පුළුවන් එකක්. අල්ලගත යුතු එකක්. මේ සාමාන්‍ය සම්ප්‍රදාය කියන්නේ ඉස්සලා සමතේ වඩලා පස්සේ විපස්සනා වඩන්න කියලා. නමුත් සමහර විටක කෙලින්ම මේ විපස්සනා කාරණාවම තේරුම් ගත්තොත් බාහිර සමත ප්‍රශ්නටත් උත්තරයක් සමහරට ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ විපස්සනා පූර්වංගම සමතේ යන කෙනා. උදාහරණයක් වශයෙන් අපි ආනාපාන සතිය කායගත සතිය ඉන්න වෙලාවක නැත්නම් ඉරියව්වේ හිත තියාගෙන ඉන්න වෙලාවක අපිට හොඳ මනරම් සංගීත රාවයක් ඇහෙන්න පටන් අරගත්තොත් පසුබිමින් අපේ හිත පැදුරටත් නොකියා ඒ සංගීත රාවයට ඇදලා යනවා. ඒ සංගීතයත් අපිට කරදර කරන්න අපි කන් නෙවෙයි. ඒකේ ඒ ස්වභාව සිද්ධියක්. නමුත් ඒ ආනපානිය අමතක කරලා ඒ සුබ නිමිත්තට හිත යන එකත් මගේ චේතනාවකින් වෙන එකක් නෙවෙයි. නමුත් කොතනකදී හෝ කායගත සතිය වඩන කෙනාට තේරෙනවා මගේ හිත දැන් කයේ නෙවෙයි එහෙනම් මගේ හිත දැන් වැඩි යතු ආනාපානෙ නෙවෙයි. ඒකේ ඉන්නේ මේ ඒ වෙලාවට ආගන්තුකෝ ආපු මේ සුබ නිමිත්තක. නැත්තම් සංගීත රාවයක් කමකෝ. ඒ සංගීත රාවේ ඉන්නකොට ඒ යෝගාවචරයට වැටහුනොත් මම මේ සිල් අරගෙන සුදු ඇඳගෙන පරියන්කයකට ආවේ මේ සංගීතය හඬ නෙවෙයි. ඒක මේ මේ රසට රසගේදයට ඇදලෙන එකක්. මට ආරක්ෂක භූමිය නම් මේ කය නැත්නම් ආනාපානෙ කියලා ඒ මට්ටම තේරුම් ගන්න එක බුදු වුණා වාගේ වැඩක්. ඒක තමයි තාමත්ම වැදගත් දේ. මම ඉන්නේ නරක තැන බව දැනගන්න එක. ඉතින් හුඟ දෙනෙක් හිතනවා සදාචාරවාදීන් මේ දැන ගැනීම අකුසලයක් කියලා. මම ඉන්නේ නරක තැන කියලා දැන ගැනීම අකුසලයක් කියලා හිතන නිසාම එයා ඒ නරකට ඇදිච්ච අරමුණට වෛර කරන්න හදනවා. බුදුජානනාංශයේ විපස්සනා පෙන්ලා දෙන්න හදන්නේ නරක තැනක ඉන්න වෙලාවේ නරක තැනම ඉන්න නොදැන ඉඳීම තරම් භයානක දෙයක් සංසාරේ තවත් ඇත්තේ නැහැ. නරක තැනක ඉන්නකොට නරක තැන ඉඳගෙන ඉඳීම සුභයක්. ඒක හොඳ දෙයක් බව දන්න කෙනාට කියනවා විපස්සනා කාලය කියලා. ඊට පස්සේ ආඩ පුළුවන් පිළියම් කරන්න. මොනවා හරි වැරද්දක් දැකපු කෙනාට විතර වැරද්ද හදන්න පුළුවන්. ඒ නිසා නරක තැනක සංගීතකෝ ප්‍රිය වේදනාවක හෝ හිත ගන්නා වූ හීන ලෝකයක හෝ හිත ඉන්න වෙලාවක එතනම ඉඳගෙන ඒ නරාවලයේම ඉඳගෙන දන්නවනම් මගේ හිත මේ මධ්‍යස්ථ අරමුණෙන් පැනලා සුබේක ඉන්නේ. ඒක විශාල ජයග්‍රහණයක්. ඒ යෝගාවචරයට එතකොට ආදීන වාස්වාද සලකන්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාට වෙලා තියෙන්නේ දැනගන්නකොටම ද්වේෂය හට ගන්නවා. අනේ මට වැරදුනා මම පෙරදුනා আদি වශයෙන් ඒ කෙනාට හදන්න බෑ මේක. ඒ නිසා පළවෙනි දේ තමයි මේ මධ්‍යස්ථ අරමුණේ ඉඳදී හිත සුබේට ගිහිල්ලා ඉබේම ඇදිලා ගිහිල්ලා. මේ බව දැනගත්තට පස්සේ දෙවෙනි පියවර තමයි මට අවශ්‍ය නම් ආය මධ්‍යස්ථ තැනට යන්න පුළුවන් බව දැනගන්න එක තමයි අපි පෙරකල පිං කියලා තීරුම් අරගන්නේ. මට ආපහු යන්න පුළුවන් දැන් මං හිටපු තැනට. මගේ හිත දැන් අතෙන්ට ඇදලා තියෙන්නේ. නමුත් ඒ තීරුම් ගන්න මට්ටමෙම මට බුදුහාමුදුරෝ දීපු ക്ഷേම භූමියක් තියෙනවා. මට බුදුහාමුදුරුවෝ පෙන්නපු නිර්මල තැනක් තියෙනවා. මට බුදුහාමර පෙන්නපු නික්ලේශී තැනක් තියෙනවා. අශෝක වූ තැනක් තියෙනවා. විරජ වූ ඛේම තැනක් තියෙනවා. මට මෙතෙන් යන්න පුළුවන් කියලා හිතුණා ඒක තමයි ඔය ඊටාම දුර්ලභම වස්තු ටික ලෝකේ තියෙන. බුද්ධෝත්පාද කාලය කියන්නේ ඕකටයි, manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ඕකටයි, ක්ෂණ සම්පත්‍ති කියන්නේ ඕකටයි. ඉතින් ඒ දේ දකින්න ඉස්සල්ලාම Taman දැනගන්න ඕනේ නරක දනක ඉන්නේ කියලා. නැත්නම් මේ සුබ නිමිත්තකට හිර වෙලයි කියලා. දෙක එතන ඉඳද්දිම පිරිසිදුව මනසට වැටෙනවනේ මේක මධ්‍යස්ත නමුත් ආරක්ෂක භූමිය කියලා. ඊට පස්සේ යෝගාවචරය ඇත්තටම ප්‍රයත්න කරන්න ඕනේද? නැත්නම් ඉබේම මධ්‍යස්ත අරමුණට එනවද කියන එක නිරීක්ෂණය කළා මිසක් කියන්න බෑ. සාමාන්‍ය න්‍යාය නම් මේක දැනගත්ත ගමන් හිත ආපහු එනවා. නික්ලේශී තැනට ඒකට කියනවා බයලජ්ජාව. ලැජ්ජ බය දෙක පහල වෙනවා. යාට මන් දැන් ඉන්න තැන මට ගැළපෙන්නේ නැත්නම් ලැජ්ජිත ස්ථානයක්, බය විය යුතු ස්ථානයක්. ඒ වෙනුවට මේ අලජ්ජී බය විය යුතු නැති තැනක් තියෙනවා. ඒක තමයි මම මෙතෙක් වඩපු කර්මස්ථානේ. ඒක තමයි මගේ ආධ්‍යාත්මික ජීවිතය. මම පෙර කළ පින. මෙයා මෙතෙන්ට ආවට පස්සේ නැවතත් කායට හිත ගත්තන් පස්සේ මොකෙන්ද මේක සහතික කරගන්නේ? මගේ හිත තවන්තරත් කාම අරමුණේ නෙවෙයි, සුභ අරමුණේ නෙවෙයි. මම කොහොමද දන්නේ දැන් මගේ හිත ආරක්ෂසන්ට ආවයි කියලා? ඒ තමයි අත්දකින්න දේ. මෙන්න මේ ටික කියන්න දන්නවනම් මම ආයෙත් කියනවා මේක නිවන් දකින්නට වැඩිය අමාරුයි කියලා. මේ ටික දන්න එක නිවන් දකින්නට වැඩිය අමාරුයි. හැබැයි ඊට පස්සේ මේක කරනවයි කියන එක කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඉතින් මේ ටික තමයි මේ කමඨාන් සුද්ධ කරනවයි කියලා නිතරම කියන්නේ. හිත සුභාරමට අදිනවා කියන එකට කනගාටු වෙන්න එපා. ඒක හිතේ හැටි. කටු ගහේ කටු කටු උල් කරන්න ඕනේ නැහැ. ඒක දන්නකම තමයි බුදුන් ලෝකේ පහළ වෙනවා කියන්නේ. මම අසුබ තැනක ඉන්නේ. සුබේට ඇදිලා ඉන්නේ. හැබැයි අපල තැනක ඉන්නේ. බයලජ්ජා සහිත තැනක ඉන්නේ කියලා දනුන් දෙන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒකට බුදුබණක් ඇහෙන්න ඕකේ තමයි තේරෙන්න ඕනේ. මේ සිල් අරගෙන සුදු ඇඳගෙන මේ ඉඳගෙන මම දැන් කරන්නේ සුබේ නම් මේකට මම මෙහෙන්න ඕනේ. gedara ඉඳන කරණ තිබ්බනේ කියලා. එතකොට එයාට කල්පනා වෙන්න ඕනේ නෑ මේ ආපේකේ ලාභය තමයි මට ආපහු කයට යන්න පුළුවන් සිල් ගත්ත කයක් මට තියෙන්නේ. ඒ දේ තේරුම් ගන්න පුළුවන් නම් පරෝපදේශ රහිතව කවුරු කියලා දෙන්නේ නැතුව උන්දර කියනවා සුතවත් පුද්ගලයෙක් කියලා. හොඳ චින්තාමය ඥානයක් තියෙන කෙනෙක්. ඒ වගේම ක්ෂණ සම්පත්තිය දන්න කෙනෙක්. මං මගේ වචනෙන් කියනවා පෙරපින තියෙන. ඊට පස්සේ නැවත කායට ගත්තට පස්සේ එතකොට සුභේ පරිවර්ජනය කරනවානේ. සුභ නිමිත්ත වර්ජනය කරලා කායට හිත ගත්තනම් ගත්ත බව වහාම ප්‍රත්‍යක්ෂණය කරන්න ගත්ත බව වහාම උරගා බලන්න ඕනේ. යුරගා බලන්නේ මෙතෙක් කරපු භාවනාවේ කයේ ඉන්නකොට කොහොමද දැනලා තියෙන්නේ හුස්මේ ඉන්නකොට කොහොමද දැනලා තියෙන්නේ කියලා ආන්නේ වගේ gedara ගියා වාගේ තමන්ගේ අර මූල කර්මස්ථානය පිළිබඳව සුවදභාවයේ ඒකේ ඉන්නකොට දැනෙන ටික වැටහෙන ටික යෝගාවචරයට වතුර බීලා ඉවරනට පස්සේ දැන් පිපාසය සංසිඳුණා කියන දැනුම වගේ දැනීමක් එනවා හරි දැන් නම් ආරක්ෂක භූමියේ ඉඳලා අනුතරදායක භූමියක ඉඳලා ආරක්ෂක භූමියට ආවයි කියලා එතකොට විපස්සනා වශයෙන් මෙතන සුබ නිමිත්ත පරිවර්ජන වීමක් වෙනවා මධ්‍යස්ථ නිමිත්තට එනවා ඒක හරියට සමත වශයෙන් කියනවනම් අසුබ නිමිත්ත වඩනවා සුබ නිමිත්ත පරිවර්ජනය කිරීම සඳහා මෙතන මොකක්වත් වඩන්නේ අවස්ථාවේදීට ඇතුළත තියෙන තමන්ගේ තමන්ගේම ඥානේ තේරුම් අරගෙන වඩා නික්ලේශිතන්ට ගෝචර භූමියට බුද්ධජනසේ පාවිච්චි කරන ക്ഷേම භූමිය කියලා. කාන්තාර යන මිනිට හමන ക്ഷേමයේ වාගේ ගිමන් පොළට එන්න පුළුවන්කම ලැබෙනවා නම් බුදුරජාණන්සේ මේක පුරුදු කරපෙන්නාට සාතිකයක් දෙනවා මරණ චිත්තක්ෂණේවත් හිත කලකොල වෙන්නේ එයාට මේ ඇබ්බැහිය නිසා මරණ චිත්තක්ෂණයේදී සුගතියක්මයි ආරම්භ කවදාකවත් කලකොලයක් කරන් දෙන්නේ නැහැ. හැබැයි ඒකට ඉස්සෙල්ලා ලක්ෂ වාරයක් ජීවත් වෙද්දි මැරෙන්න ඕනේ. මැරි මැරි මැරි මැරි මේක අත්දකින්න ඕනේ. ඇත්තටම කියනවනම් මේක මරණය හා සමානයි. හිත කොච්චර කරත් පිට යනවා. පිට ගියාට ගණන් ගන්න එපා. හොඳට බලන්න මම ඉන්න පිට බව දන්නවනම්. මම ඊයේත් මතක් කරා පල්ලෙයින යෝගාවචර පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගෙන ගන්න නැතුව හිටියත් පිනක්. මගේ පිට තියෙන දැන් අරමුණ හොඳ නැති අරමුණක. ඒ බව දන්නවනම් හිත අරමුණ පිට තිබුණත් යෝගාවචරයට ඒකේ අපලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊතරම් ලොකු ප්‍රතිශක්තියක් මේ හිතේ තියෙනවා දැනීම හරහා. දන්නවනම්. ඉතින් ඒ නිසා මේ රාහුල හමුදුරන්න බුදුහාමර මෙතන කතා කරන්නේ දැනගෙන සුබ නිමිත්ත පරිවර්තනය කරන්න. ඒ කියන්නේ මධ්‍යස්ථ නිමිත්ත අරමුණු කරන්න කියලා. සමතිදී කරන්නේ අසුබ නිමිත්තක් අරමුණු කරනවා. විපස්සනාදී කරන්නේ මධ්‍යස්ථ නිමිත්තක් අරමුණු කරනවා. මෙතන මධ්‍යස්ථ නිමිත්ත වෙන්නේ එක්ක තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම හෝ ආනපානයි. ඉතින් ඒකට ආව බව යෝගාවචරයට කතන්දරේ ලස්සන්ට ජවනි කවලින් කියන්න පුළුවන් නම් ඉතින් භාවනා ඉවරයි. ආගේ ආයිඥාට භාවනා කරන්න දෙයක් නැහැ. නමුත් ඒක හොඳට පේනවා එහෙම වෙච්චාම යෝගාවචරගේ මේක નિරවුල්ව වාර්තාගත කිරීමේදී sannivedana කොච්චරක් පටලවාගෙනද එහෙනම් යෝගාවචරය එක්කෝ සුචරිතවාදියෙක් වෙලා Taman දෙස්ති ගන්නවා එහෙම නැත්නම් සද්ද කරපු එක්කනට දොස් කියන්න හදනවා කැකිල්ල රජුරන්ගේ තීන්දුවක් ගන්න හදනවා එක එක්කනගේ පටලවා ගන්නවා මේ Tamanට මෙච්චර ලස්සන ආපහු ආරක්ෂක භූමියක් තියෙනකම නැත්නම් මනුස්සකම අමතක කරලා අල්ලගන්න බැරි ශේෂ්ඨ පිළිබඳව අඬව ගන්න මේ ඉතින් බංකොලොත් මනසක හැටි. පරාජිත මනසක හැටි. ඉතින් කෙලෙසයිතිත හැමදාම පරාජිතයි. කෙලෙසයිතිත හැමදාම බංකොලොත්. නමුත් නික්ලේශී මනස ওই තරම් ඈත නෙවෙයි තියෙන්නේ. ඒකට එන්න පාර දන්නවනම් ඒක අකාලික දෙයක් කියලා බුදුහාමුදුරු කියනවා. ක්‍රමේ දන්නවනම් එතනම තියෙනවා නික්ලේශී තන. ගිය ගමන්ම පුදුම සාසනික සම්පත්තියක් හිතට වැටෙනවා. අදිෂ්ඨාන ශක්තියක් හිතට වැටෙනවා මේ දේ කාටනම් කොහොම කියලා දෙන්නද කියලා. මේ Taman වටහාගත්ත දේ කෙසේනම් මේ රාහුල කුමාරයාට බුදුහාමුදුරෝ රාහුල පුංචාමුරණ බුදුහාමුදුරෝ දේශනා කරන්න වගේ මොන තරම් අනුකම්පාවක් තියෙන්න ඕනද මේ වගේ කාරණාවක් කියලා දෙන්න. මොන තරම් ඥානයක් තියෙන්න ඕනද අහන්න තුල මේ සංසාර බය හරහා මේක තේරුම් ගන්න. හැම කෙනාට මේ ගුණේ සාධාරණව තියෙනවා. කිසිම විශේෂක කිසිම ගුරුවරයෙක් කිසියම් පාසලක හෝ විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැති විෂය. අපි ඒ වෙනට ලෝකේ වෙනස් කරන්න කතා කරනවා. මේවා නොවෙන්න පින් කරන්න කතා කරනවා. උනොත් කාලකන්නිකමක් කියලා ඉෂාත බඳගෙන අඬන්න කියලා දෙනවා. කවදාකවත් එතරම් තියෙන ෂේම භූමිය, එතරම් තියෙන මේ निराවුල් ස්ථානේ, නික්ලිෂිතනේ, manussකම, ක්ෂණ සම්පත්තිය බුදුජානකසේ විතරයි දුර්ලභම වස්තු වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඒ භාවනා කරන කෙනාටවත් ඒ බණ අහන වෙලාවක වගේ නෙවෙයි මේ වගේ තක්මුක්කු වෙලාවක පරෝපදේශ රහිතව පිට කෙනෙක් කියන්නේ නැතු මේක අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් ඉතින් යාට නිවන කියන එක එච්චර දුරක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ රහත් මාර්ග ඵලයේ නොවෙන්න පුළුවන්. නමුත් තක්කුමුකුට සාධාරණව ගොඩ එන තැන ගන්න. මේ මේ කෙලෙසෙට මේ මේ අමලියට මේ මේ කරදරයට සාපේක්ෂව ගොඩ එන දන්නවනම් එතන එතන ඒ මනුස්සයා ඒක විනෝදාංශයක් කරන තමයි ඊට පස්සේ ජීවත් වෙන්නේ. එයා දන්නවා සුබ නිමිති ලෝකෙ තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මම ගා ගන්න ඕන ගමන් නෑ. මට මං වඩන ලද ക്ഷേම භූමියේ තියෙනවායි කියලා ඒ යෝගාවචරයට තමන්ගේම Brahmacharya එතෙන් තමයි තන වඩාගෙන ආපු මේ ආධ්‍යාත්මික ජීවිතය බුදුන්ට වැඩිය වටිනා වෙලා. ධර්මයට වැඩිය වටිනා වෙලා. සංඝයාට වැඩිය වටිනා වෙලා. තමන්ටම තමන්ට සරණ තේරෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් හිතන්නේම හැම වෙලාවෙම ගුරුවරයෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් පරිසර සාධක ටික නිතරම මින්ට වැඩි මේ භාවනා කරන මට අනුග්‍රහ පිණිස පිහිටන්න ඕනේ. එහෙම නැත්නම් මට හතුරු නැති වෙන්න ඕනේ කියලා අම්මෝ බංකොලොත් නිදාතර කම් තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ වගේ සාහිත්‍ය රසයක් තියෙනවා. ඒ කියන කතාවල සාහිත්‍ය රසයක් තියෙනවා. නමුත් හරිපාර දන්න කෙනා නැත්නම් විපස්සනා ප්‍රයෝගය දන්න කෙනා ඒ කතන්දර වලට ඉඩ තියන්නේ. එයා වහාම කෙටි ක්‍රමේ තමන්ගේ ආරක්ෂක භූමියට යනවා. ඉතින් මේක සමතෙති කියලාදී අසුභය චිත්තම් භාවේති කියලා අසුභය වඩන්නේ කියලා. විපස්සනාව කියත හැකි මධ්‍යස්ථ තැනට හිත දාන්නේ. ඉතින් මේකෙදි ගොඩක් තේරවාද ශාසනයේ මේ සමත වශයෙන් අසුභ නිමිත්ත වඩන එක තමයි ගොඩ දෙනෙක් දන්නේ. ගොඩ දෙනෙක් කැමති. නිසන්වන්ට ආපුවම අඩු ගාණ එක්කෙනෙක් අහනවා. ඇයි ස්වාමීන් වහන්සේ මේ චතුරාර්යක භාවනාව උගන්වන්නේ නැත්තේ මෙහි? ඇයි මේ අසුභ භාවනාව කියලා දෙන්නේ නැත්තේ කියලා මේ ආනාපාන විතරක්ම කියලා දෙන්නේ කොහොමද කෙනෙක් ගොඩ ඉන්නේ කියලා විශාල බරපතල ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ ආනාපාන කරන්න පුළුවන් නම් වැඩෙනවා නම් අසුභ විශේෂ අවශ්‍ය කරන්නේ ඒ වාගෙම තමයි ඔක්කොටම පොදුවේ අසුභ දුන්නොත් අත්තිකිලමතාන යෝගයේ ඉන්න එකන වහකාලා නැහිනෝ. ඒ බුදුජානක ඉන්න කාලෙත් එක වෙලා තියෙනවා. අසුභ භාවනා දුන්නොත් පිරිසකින් 30 30ක් 40ක්වත් අඩු ගන්න ඉන්නවා මේ අත්ති කිලමතාන යෝගයට බර. ඒගොල්ල මේකම කරලා නොකානොබී අසුබ වඩන්න ගිහිල්ලා එක්කෝ කැත්ත ගන්නව අතට එහෙ නැත්තම් බෙල්ල වල දාගන්න. නිසා අසුභ භාවනාව එහෙම පොදුවේ දෙන්න ඕන කමක් නැහැ. ආනාපාන සතිය වඩනකොට නිතර නිතර සුබ නිමිත්තට හිත යන ගතිය තියෙනවනම් කියන්න පුළුවන්. ආ එහෙමනම් ඒ වෙලාවට මෙන්න මේ විදිහට වඩන ලද අසුභේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් නැවත ආනාපානට ගන්න පුළුවන් නම් අසුභෙම නැති වුණාට මේ උදාසීන නිමිත්ත ආනාපාන කායගත සතිය මේ කටයුත්ත කරනවා කියලා. ඉතින් ඒක නිසා මේ චතුරාර්යක භාවනා නොඋගන්වීමම බරපතල විතර ප්‍රශ්න කරනවා හැම විපස්සනා භාවනා මධ්‍යස්ථානයක. ඒ මොකද විපස්සනා නොකර තැන්වල මේ අසුභ භාවනාවට විතරක් මාස 6ක් විතර ගන්න. ඒකම උගන්වනවා. ඒකම උගන්වනවා දිගින් දිගට දිගින් දිගට ඒගොල්ලෝ ඒක මේ බතට මාළුවක් වගේ තියාගෙන ඉනවා. ඉතින් චතුරාර්යක භාවනා විදිහට තේරවාදී අත්‍තරම මෙත් බුද්ධානුසුති මෙත්තාච මරණං අසුබස්සති කියලා චතුරාර්යක භාවනා උගන්වනවා. නමුත් ඒක භාවනා කරලා කාරණාව දැනගෙන ඒක කරන එකත් භාවනා වෙන මොකුත් නොකර කෙලින්ම අසුබේ කරන එකෙත් සලකා බැලිය යුතු කරුණු තියෙනවා. ඒ නිසා විපස්සනා ගුරුවරු බොහෝ විට පුද්දුවේ අසුභ භාවනා උගන්වන්නේ අවශ්‍ය කෙනාට විතරක් කියලා දෙනවා. මෙතන හැබැයි මේ සූත්‍රයේට අර්ථකථාව සපේන අටුවාචාන් වහන්සේලා මේ අසුභය චිත්තම් භාවේති ඒකග්ගං සසමාහිතං කියලා මේක අසුභ භාවනා ගැනීමට අවස්ථාවක් කරගෙන තියෙනවා. මේ කියන විදිහට ඒකට ඉඩ ඉඩ තියෙනවා. අසුභ භාවේ භාවිත කරන්න කියලා. මොකද විපස්සනා කරන කෙනාට හම්බ වෙන පිළියම තමයි නැත්නම් ප්‍රායෝගික උත්තරේ තමයි ආනාපාන සතිය කරනකොට සුබ නිමිත්තට හිත ගියාට පස්සේ අපි හිත පිට යනවායි කියනවා. ඒකට කියනවා අපි දවල් හීන බවනවා. අනාගත සැලසුම් හදනවා. එහෙම නැත්නම් අසුවිරු කාම සම්පත්‍ය ගැන කල්පනා වෙනවා. ඔක්කොම සුබ නිමිත්ත වෙනවා. ඒ වෙලාවට තමන්ගේ කයට හිත ගන්නවයි කියන එක ආනාපානට හිත ගන්නවා කියන එක අසුබ නිමිත්තක් නෙවෙයි උදාසීන නිමිත්තක් හැබැයි සුබ නිමිත්ත පරිවර්තනය කරන්න හොඳට මේක ප්‍රමාණවත් වෙනවා විපස්සනා ඌර්ව තියෙන කෙනාට විශේෂයෙන්ම තමන්ගේ කයට ද්වේෂ නොකරන කෙනාට ඒ මේ අත්කිලමතාන යෝගේ ඉන්න කෙනාට වැඩිම කයට ද්වේෂ කරනවා ඒ නිසා කවදාකවත් අමලියකදී කරදරයකදී කය සාක්කියට ගන්න යාට බෑ. එයා කරන්නේ කයට හිත ආපු ගමන් වෛර කරනවා. එයා වෙන දේවල් තමයි හිත යොදා. ඉතින් විපස්සනා කරන සමහරෙකුට එහෙම නැහැ. එයාට තමන්ගේ කය ക്ഷേම භූමියක්, නිර්මල තැනක්, නික්ලේශී තනක් අරමුණක් වෙන්න නිසා ඒකට හිත දාපු ගමන් අසුබ නිමිත්ත පරිවර්ධනය කරන්න පුළුවන්. ඉතින් ඡායේ දෙකටම විවෘතව තියන්නයි මගේ පුද්ගලික අදහස තියෙන්නේ. මොහොත් මේ සූත්‍රයේ වශයෙන් බලනකොට අසුභය චිත්තම් භාවීති කියන එක අසුභ භාවනා වැඩිවීමට ඒකම සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා කායගත සතියේ මිනි ගුණක් නවසීවතිකේ වශයෙන් නැත්නම් දිචිස්කුණප වශයෙන් ඒක මෙතෙන්දි සම්බන්ධ කරගන්න පුළුවන්. කෙසේ නමුත් ඒක මම භාවනා කරන කෙනාගේ අභිමතයට ඉඩ තියා ගන්නවා. එම් වඩලන දාසුබයක් තියෙනවා නම් අර වගේ සුබ නිමිත්තක් තියෙනවා ඒක පාවිච්චි කරන්න. නමුත් භාවනා විපස්සනා කරනකොටත් කොහොමවත් සුබේට හිත අදින ගතිය තියෙනකොට අසුබ නිමිත්ත නැති වුණාට කයට හෝ ආනාපානෙට හෝ පිම්බීම හැකිලීමට හෝ ඇවිදිනකොට වම දකුණට ඔහිත ගැනීමත් මෙතන අසුබ නිමිත්‍ය කෘත්‍ය සම්පාදනය කරලා දෙනවා. ඒ කරන කෙනාට ලැබෙන ප්‍රධාන අනුසානිසංශය තමයි වැඩි වේලාවක් කයත් එක්ක ඇසුරු කරලා ඉන්න පුළුවන් කම. එතකොට යාට තේරෙනවා සුබ තිබුණත් අසුබ තිබුණත් වැඩි වේලාවක් අයත් එක්ක ගත කරනවා නම් ගත කරන්න පුළුවන් නම් විශේෂයෙන් අසුබ නිමිත්තක් භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ එයාට කායගත සත්‍ය વિશે ආනාපාන વિશે ඉරියව්ව વિશે සක්මණ විශේෂයි හිතයේ දෙන එකම ප්‍රමාණවත් වෙනවා කියන එක උපමානයක් විදිහට ගන්න පුළුවන්. ඒ නිසා කාට හරි එක වැටහෙනවා නම් එන්නේ එන්නේ එන්නේ කයේ හිත පවතින ප්‍රමාණය හැම තුන් ඉරියව්වෙදීම වැඩි වෙනවයි කියලා. ඒක විශාල ජයග්‍රහණයක්. ඒක මේ ධ්‍යාන මාර්ගඵල නැති වුණාට, විපස්සනා ඥාන නැති වුණාට තමයි වැඩියෙන්ම ගත කරන්නේ ආරක්ෂක ස්ථානයක කියලා යෝගාවචරයට සාහිතික වෙන්න පුළුවන්. ඒ නිසා මේ කය හැම වෙලාවෙම සාක්ෂියක් කරගන්න හිත අතීත අනාගතයට නොදුවන්න වෙන කෙනෙකුට නොදුවන්න වෙන තැනකට නොදුවන්න හැබැයි බැරි වෙලාවත් අදහසක් ගන්න එපා දවසේ පැය 24ම කයේ ඉන්න පුළුවන් කියලා කවදාවත් බෑ මෙතන අදහස් කරන්නේ ඊට වැඩිය පොඩ්ඩක් ඉන්න එක විතරයි පිට යන්නම ඕනේ පිට ගිහිල්ලා කෙලෙසෙන්නම ඕනේ කයට හිත ගත්තාම නික්ලේශී බව තේරෙනවා මේ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙන නිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24ම ඉරියව්වේ පවත්වන්න පුළුවන් කියන එක නෙවෙයි මේ කතා කරන්නේ. මේ අදහස් කරන්නේ Taman ගන්න ප්‍රයත්න නිසා ඊට වඩා හෙට යන්ත ඊට වඩා අද ටික ටික ටික ටික කයත් එක්ක මිත්‍ර භාවයේ. ඒක සුද්ධ ලියන්නේ සුද්ධ කියන්නේ කය Tamanගේ හොඳම මිත්‍රයා බවට පත් කරගන්න එකයි මෙතනදී අදහස් කරන්නේ. එහෙම වෙනවනම් ඒක එතකොට අසුබේ වොනෙත් නැහැ. ඒ වෙලාවට සුබේ වොනෙත් නැහැ. මේ මධ්‍යස්ථ අරමුණ නොමිලේ ලැබිච්ච මේ අරමුණ පාවිච්චි කරන දන්න එකන දක්ෂයෙක් වෙනවා. කුසලයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මම මතු කරලා දෙන්න කැමති අද දවසේ ධර්ම දේශනාවේ මේ භාවනා උපදේශයේ වශයෙන් ඉතින් සීළු දිනාට තමන්ගේ කරගෙන යන වැඩවලට මේ කාරණාවත් එකතු කරගෙන හිත ධෛර්යමත් කරගන්න මේ රාහුල සූත්‍රයේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දේශනා සවන සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කාට හරි ධර්ම සාකච්ඡා ස්වරූපෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ස්වරූපෙන් කියන්න කරන්න යමක් ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. අවසරයි සම්පූර්ණ. දැන් පරයන්ක භාවනාව කරද්දී හිතට රාගයක් මොකක් හරි මතු වෙන නිසා ගොඩාක් මතු වෙනවා. ඔසුබයක් වඩලා ඒක මොකක් හරි යටපත් කරන්න පුළුවන් තාවකාලික. එහෙම නැත්නම් ශ්වාසය මතුවෙනකොට මේක අල්ලලා ටග්ගල කයට හරි ආනාපානට හරි රූපයකට හිත දාලා ඒක එතනම બ્લોක් කරන්නත් පුළුවන්. මේ එහෙමත් නැත්නම් ඒක ඒ මතුවෙන දේ දිහා ඒක මතුවෙන්න දීලා වෙන දෙයක් වෙද්දෙන් කියලා පැත්තකටලා බලා ඉන්නත් පුළුවන්. රාගයක් වගේ දැන් අර මේ මේ එහෙම අර ටග්ගල මේ කයට හිත දාලා හරි එහෙම මොන හරි කළා ඒක ඩොක් කරනකොට සංස ඒක ආයෙත් ටික ටික පස්සේ මතුවෙනවා වගේ කියන්නේ වැඩිපුර මතුවෙනවා වගේ දැන්. දැන් අර එහෙම ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක ටිකක් වෙලාවදී බ්ලර් වෙලා යනවා නිකන් අර දැනෙන්නේ නැතුව එහෙම වෙලා ඒක ඒ කියන්නේ සෑහෙන කාලයකට යටපත් වෙනවා වගේ දැනෙනවා. ඒක ගැන සාමාන්‍ය ඒක බුදුම සායනස්ලා කියන්නේ රාගේ මතුනාට සැක නැත්තම් රාගෙ දෙන්න දෙන්න. සැක තිබුණොත් තමයි අසුබ නිමිත්ත වඩන්නේ ආය කයට හිත ගන්න පිළියම් කරන්න හදන්නේ මේ රාගය ඇවිල්ලා තියෙනවා මගේ හිත ආතුර නම් බය නම් පිළියම් කරන්න ආතුර වෙන්නේ නැත්නම් බයක් නැත්නම් ඒක හැම වෙලාවෙම මතක් කරලා දෙන්න ඕන කමඨාන් සුද්ධ කරන මේ පිළියම් දෙන්නේ මේක ප්‍රශ්නයක් කරගත්තොත් විතරයි ප්‍රශ්නයක් කරන්නේ මට මේ රාගය දිහා බලන්න පුළුවන් බලනකොට මේ රාගයේම විපරිණාමයටපත් වෙන ඒක yaadena උත්තරයක් ඒ නිසා මට රාගය දිහා බලන්න පුළුවන් කියන්නේ ලොකු චිත්ත ශක්තියක් තියෙන අදිෂ්ඨාන ශක්තියක් කියන යෝගාචරය. එයත් අසුබේ වඩන්න ගත්තොත්, එයත් අදිෂ් මේක නැත කරලා කයට හිත ගන්න ගත්තොත් අර රාගය බලලා ගන්න තියෙන වැඩපිළිවෙල බාධා වෙනවා. බාධා කරන්න ඕනේ නැහැ. ඒක ඉන්ද්‍රිය ඒකට අදිමොක්කේ කියලා කියන පෙර දැක්මක් තියෙනවා මට රාගය එනවා. මම කවදා හරි මේ රාගය සම්පූර්ණ මුළුමඳාක බලනවා. ඉතින් ඒ වෙලාවේ අසුබේ වඩන්න ගියොත් ඒ ට්‍රෙන්ඩ් එක කයට හිත ගන්න ගියොත් ඒ ට්‍රෙන්ඩ් එක කඩන්න නැතුව ඉන්න ඒ කෙනා ඒක කෙනාට ඇති ඒ ගුණයට කියන්නේ අදිමොක්කය අති විශ්වසනීය භාවයක් යාර තියෙනවා සත්‍ය පිළිබඳව කැරිමත් කමන්නේ රාගෙට ගියත් කනම රාගෙත් එක්ක වැඩ කරනවා ඒක මුතුරාජන කියන්නේ අතේ තුවාල නැත්තම් වතභාජනට අත දෙන්නට මුකුත් වෙන්නේ නැහැ බය නම් එක්ක හෑන්ඩ් ග්ලව් එකක් දාගන්න එහෙනම් වැඩ කරන එකනට අත දාන්න කියන්නේ ඒකනේ අපි කරන්නේ වැඩ කාර්යද කියනවා ඔබ අත දාපන් කියලා. ඌ අත දාන ඌ කක්ක කරගන්නවා. Taman අත දාන්නේ නැත්තම් හෑන්ඩ් ග්ලව් එකක් දානවා. ඒ ඔක්කොම උපක්‍රම දෙන්නේ බයිගුල්ලට. බයිගුල් නැත්තම් බුදුන් කියන මොන බයකටද ආයේ පස්සපාදයෙන් අත දාන්න බයන්නේ දැන් පිටේ වනේ නැත්තම් මීම පඳුරට බය නැහැ. ඒ නිසා පිටේ මේ වනේ කියන මීමා වනේ තියෙන නැති මීමට පෑගන යකෝ රින්ගන්න එපා පඳුරේ ඔක රිදෙනවා කියලා. ඉතින් අර උඹේ රිදෙන්නේ උඹට රිදෙන්නේ නැහැ මට රිදෙන්නේ නැහැ මම යනවා. පඬිසාංශ කියනවා ගුරුමේ මේ භික්ෂුවට මොනවද කරන්න බැරි කියලා. කවුරු හරි කියනවා මේ වැඩේ භික්ෂුවට බෑ කියලා ඌට කොන්දපන්නේ තියෙන්නේ. භික්ෂුව කියන්නේ දක්ෂයෙක්. එයා කිසි දෙයකට බය නැහැ. අනිගොල්ල කෙනෙක් විනයට ගැලපෙන්නේ අරකට ගැලපෙන්නේ අපේ චාරිත්‍රයට ගැලපෙන්නේ අනේ බබුවා ගන්න කියලා මිනිහා යනවා. මේගොල්ලෝ ගාම මේ පිළියම් හොයනවා. අර මිනිස්සු ෂුවර් ඊට ඉස්සෙල්ලා ලක්ෂ වාරයක් ගිහිලා දෙන මිනිහ බය නැහැ. ඔය ඉලෙක්ට්‍රික් දෙසිටි වැඩ කරන මිනිස්සුනේ අත තියලා බලලා වැඩ කරන්නේ කෙලින්ම. දැන් මට එහෙම වුණොත් එහෙම මගේ බුණ අට වෙලා යනවා කරන්ට් එක වැදිච්ච ගමන් පුදුම බයයි මම. මට අඩු ගන්න මේ ඉන්සුලේට් කරව වය මේ මේ අඬුවක දාලා අල්ලන්න ගියත් අත වේලනවා මගේ. ඒ දෙසරක්කද වැදිලා තියෙනවා. මම දැකලා තියෙනවා අපේ බැච් එකේ හිටිය එකනේ කූටක් ගාලා ගිහින් බලලා ඊට පස්සේ දෙසීටි ගණන් නැහැ උට. දැන් බලයින අපිට කරන්ට් එක වදිනවා. ඉතින් අල්ලන්න එපා මැරෙන්න හදනවා මේ ඊට පස්සේ කියනවා බය වෙන්න එපා මට මට ෂුවර් මට දෙසීටි ප්‍රශ්නයක් නැහැ. 110 ගාණක්ම නැහැ. ඉතින් අර සරතට වැදුනේ මේ විජේසේට 33000 වැඩිලා. දවස් තුනක් පණ නැහැ. මුළු ඇගේ 140 පිච්චිලා. කරන්ට් එකට මැරුන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා 33000 වෙනවා අනිවාර්යෙන් මැරෙන්න ඕනේ කියලා. නොමැරෙන්නේ වුත් ඉන්නවා. ඒ වගේ අපිට කෙලෙසයක් ආවට කෙලෙසෙන්නේ දුප්පත් මනස තමයි. දුර්ලභම ස්වභාවය. අනිත් එක නම් කෙලෙසෙන් නැති බව දන්නේ කෙලෙසට මූණ දීලමයි. බුදුහාමුදුරුවෝ කියෝනේ සංගත තල්ලුපු ගෙදර එක්ක නම් දුන්නා. සාහිතිකයක් දුන්නාට නෙවෙයි. එයා ඒක පරිේශන කරනවා. කෙලෙසේ එnderලා බලන් ඉන්නවා. දැන් අපේ පොඩි අයට හැදුනා මේ ටෙටනස්. ඒ කියන්නේ 60 ගණන් වල අපි අහලවත් නැහැ. ඉතින් අපච්චි අරගෙන ගියා විජහට කාර්යයක් කාර් එකක් ගේනවා කියන්නේ මරණයකට විතරයි අපේ ගෙවල් වලට ඒ කාර්යය. ඉතින් මම දැක්ක පොඩි අය කාර් එක යනවා. ඈත ඉඳලා පස්සේ ආරංචි වුණා ඉස්පිතාලෙ ගෙනිච්චයි කියලා. අපි දන්නේ නැහැ මොකක්ද. මේ හක්ක යන පැත්තකට. ඉතින් ගියාට පස්සේ දැන් අපච්චිට හරි බයයි. මේ දොස්තර මහත්තයා කිව්වලු මාම පොඩ්ඩක් ඉඳගෝ කියනවලු දැන්. ඉතින් මේ ලෙඩා ළඟ තියාගෙන දැන් මේක කටපැත්තට ගියොත් කරන්න දෙයක් නැහැනේ. ඉතින් අපච්චි බය කියනවා නේ දොස්තර මහත්තයා මොනවාරි කරන්න ඉක්මනට ඉතින් පොඩ්ඩක් ඔය මේ OPD එකේ තියාගෙන ඉන්නවලු දොස්තර. ඒක පාට ගියලු කටපැත්තකට. ඊටසකල ඕක තමයි මාත්තු කිව්වානේ. ඊට පස්සේ කළා මාමා මේක මම දැක්කනම් 11 වාට්ටුවට දාන්න ඕන බව මම දන්නවා. දැන් 11 වාට්ටුවට දාන්න ඕකට වෙදකම් කරනවා. නැතුව දැම්මොත් මට දාන්න වෙන්නේ වෙන වාට්ටුවකට. ගියා ගිය ගම ඉන්ජෙක්ෂන් එක දුන්නා ඉවරයි. අපච්චිල දරියම තියනවා ගිහි ගම වාට්ටුවට දාපන් අරක කරපන් මේක. නෑ මේ මොන මගුලට දෙන්නේ කියලා බලන්න එපා. ඒ දොස්තර මහත්තයා ඇවිල්ලා අපච්චි කියනවා අනේ මේ දොස්තරලාට දැනුම තියෙනවා අපිට නැති කමකට කලබල වෙනවා. ඇත්තටම මේ පොඩි ඇටෙක් ගෙච්ච පහ දෙනෙක් මැරුණා. පොඩි අය බේරුණා. ඉන්ජෙක්ෂන් ගහුවත් මැරෙනවා තමයි. ඉතින් යාර OPD තියෙන හක්ක පෙත්තට යනකම් බලන්න ඉඳලා තියෙනවා. ඉතින් අනික් කෙනෝනේ ඉතින්නේ මාරාන්තික වැඩක් මේ කරන්නේ. ගැලපෙන්නේ නැහනේ මේ ලෙඩා ඉන්න ගිහලා. මොනව කරන්නද ලෙඩේ දන්නේ නැහැ නිකන්. ලෙඩාට කියන්න දන්නේ නැහැ. අපච්චිට තේරෙන්නේ නැහැ. මිස්ටර් මම කියනවා මාව පොඩ්ඩක් ඉන්න. ලෙඩේ එන්න අරින්නකෝ. ඉතින් අපි හිතන්නේ ග්ලූකෝස් ටිකක් දුන්නා නම් ඊට වැඩිය හොඳයි. ඉන්ජෙක්ෂන් නැද මොන ඉන්ජෙක්ෂන්ද දෙන්නේ? කවුද දන්නේ මොනවද දෙන්න ඕනේ කියලා. දොස්තරනේ දන්නේ. දොස්තර කියනකොට කිව්වා පොඩ්ඩක් හිටපන් කියලා මොනව හරි කරන්න කියලා. ඒ තක්කුම්කෝ කාර්යොත් එක මොකක්වත් කරන්න බෑ. ඒ නිසා මේ ලෙඩේ එනකත් බලහන් ඉන්න පුළුවන්කම තියෙනවා ඒ ස්පෙෂලිස්ට් කෙනෙක්. එයා දන්නවා. ඒ රෝග ලක්ෂණ වතුරට පස්සේ දන්නවා මෙයාට මේ ලෙඩේ කෙරුවට පස්සේ ඉවරයි. එන්නේ ඉස්සෙල්ලා කෙරුවනම් මල්ලෙන් ගිහිල්ලක් නෑ කරන්න වෙන්නේ. ඒ නිසා මේ රාගයේ හැම වෙලාවෙදීම කියනවා රූපය අල්ලනවා නම් හොඳයි. ඒක හොඳට දන්නවනම් රූපය අල්ල හිතේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අරූපය අල්ලනවා. ඒත් හොඳයි දන්නවනේ. රූපය අල්ලනකොට අරූපය ඉල්ලනවා. අරූපය අල්ලන රූපය තියාට කමටහන් සුද්ධ කරලා දෙන්න ඕන. මට තාම විශ්වාසෙ නැහැ. ওই දෙකේ එකක්වත් දොස් නැහැ. දෙකෙන් එකක්වත් කෙලෙ නික්ලේශිත් නැහැ. විශ්වාසය තියෙන එක නම් දෙකටම යන්නයි. එතකොට ඒකේ තියෙන දුක් දෙන ගතිය නැහැ. පෙළෙන ගතිය නැහැ. ඒ මොකද දැනීම නිසා. තමයි මේක දැනගෙන ඉන්නේ නිසා යකා වුණත් බයයි නම කියලා කතා කරනවා. විරුකන් සාන්ත මේ ඡන්ද මේ මේ ඥානපෝණික ආමතුල ලියලා තියෙනවා. යක්කු වැඩ කරන මිනිස්සු යකාපරසේ බය වෙන්නේ නැහැ. තෝ සීරියකද කියලා අහපම මුසලිටක් ගාලා ඉඳ ගන්න. හැබැයි ඔඩ්ඩි මැසිනාට සීරියක කියපු ගමන් ඉවරයි. ඌ දන්නවා දැන් මූට වැරදිලා තියෙන බෙල්ලටම අත තියෙන. බුදුහාගෙන අල්ලපන් අල්ලනකොට බෙල්ලෙම අල්ලපන්. කලිගෙන් අල්ලන්න එපා සර්පයා. ඒ වගේ යකාට යකයි නම කියලා කතා කරන්න පුළුවන් නම්. මුගුන්න නම කියනකොටම මිහිඳු හමුදුර ඇවිල්ලා 30 කියලා කතා කරලා නේ මුළු ලංකාවටම බුද්ධ ආගම දුන්නේ. 30 අජුරු වල යකෝ මගේ මට මචං කියලා කතා කරන කවුද ඉන්නේ මේකේ? කතා කරපු ගමන් ආවුදු බිම තිබ්බා. සමනාමයන් මහරජ ජම්බුදීපා ඉදාගතා කියලා සරෙන්ද. ඒ නම කියලා කතා කරන්නේ. ඕනෙම කෙලෙස් එක නම කියන්න පුළුවන් නම් අපිට වෙලා තියෙන කෙලෙස් ළඟට යනකොට අපිට බඩේ ලියනවනේ. වක්කාර වෙනවනේ. වමන යනවා. මොකද කෙලෙස් වලට බයයි. ඔය කෙලෙස් හරීම බයයි. නම කියලා කතා කරන එකයි සත්‍ය කිරීම නම් කිරීම කියලා එකක් කරන්නේ. ලේබලින් කියලා එකක්. naming, labeling ඒක කරන්න ඕනේ confidence තියාගෙන. ඔබ සීරියක් අද කියලා ඇහුවනම් එහෙම සීරියක් කවදාකවත් නැහැ කියන්නේ. ඒතුළට බැරිලු බොරු කියන්න බැරිලු. යකා බොරු කියන්නේ නැහැ. යකාගේ නම කියලා ඇහුවොත් ඔව් කියන එක ලෝ කරන්නේ. කියපු ගමන් ඌට ඉන්නත් බැරිලු. ඒතුළු අන්තර දාන්න. අපි වෙලා තියෙන යකා එනකොට දුවනවා. දුවන්නේ යකත් අරගෙන තමයි. යන්න යන්න පිටිපස්සෙන් එනවා. බල්ලෙක් උනත් එලවනකොට දිව්වොත් ඌ එලවනවා. රිලෙවෙක් කියුණා. රිලෙවෙක් වුණත් මොනවාරි කලබල කරනකොට දිව්වනේ ඌට එන ජොලියක් යනවා. පස්සේ ඉන්න කටියක් කප්පුලි ගහගෙන එලවන්න බලනවා. පොඩ්ඩක් නතුරුන්ටයිල ගහනවා අරේ මේ කරනවා. අපන එකත් කරනවා තමයි. හැබැයි ඉවරයි. මම කකුලට මෙතන ඉඳි ගහලා තියෙන ඇවිල්ලා උන්ටටම බය කරන කණ්ඩායම මම ඇත්තටම නේ මං ගහන උන් දකින්නකොට ගහන. ඇවිල්ලා මහේ කාපුවම ගැහුවා කකුලට එකක් වයි. ඉතින් මං ඉතින් මොන දැක්කේ නෑ වගේ අහුන්නේ නෑ වගේ දැන් මුකුත්ම කරගන්න දෙයක් නෑ. මොකද වට කරලා මාව ඉන්නේ. හැබැයි මට තේරෙනවා වගේ බය ආවේ නෑ මං කරබන් හිටියා. වෙනද මූණ දිහා බැලුවා කට්ටියට කතා කරලා මොකද කියන්නේ කියලා ඇහුවා කට්ටියගේ නිර්දෝෂී කියලා ආවා උසාවිනියට. එයා පොඩ්ඩක් ඇහින් පොල්ලක් තියුණා වැටලා. ඉතින් හිමීට ගිහලා ගත්ත ගමන් පොල්ල දුන්නගෙන ගියා කට්ටිය. මට මෙතෙන්දි එක දවසක් කරා මෙතන රීලා මෙතන මේ තුම්මන් හන්දියේදී උන් දන්නවා මේ අසවලාම ඉන්නේ කියලා උන් කොටු කරලා මං මං මේ කටපොල් ධාන ගහනවා ඉතින් උන් දන්නවා මයි ළඟ උඩ මෛත්‍රිය තියෙනවා කියලා මම මෛත්‍රී කරන්නේ කැත කැත. ඉරියාපත භාවනාව ගැන. ඉරියාපත. ඉරියාවට හිත යොදන එක. මහා අවස්ථාවේදී අපි විශේෂයෙන් උදාහරණයක් වශයෙන් අපි වාහනයක කවුරු පාරහරක් යනවා කියන අපි ඒ වෙලාවේ ක්‍රියා කරන්නේ අපි මොකක්ද රිෆ්ලෙක්ස් ඇක්ෂන් එකෙන්ම ඒ වෙලාවේ ඒ තත්වයට අපේ සතිය දියුණු කරගන්න එක තමයි අපේ භාවනාවේ අදහස. ඒකට බුදුජානනාස් කියන්නේ සතුප්පාද කියලා. නිතරම අමලියකදී කරදරයකදී රක්ෂිත ස්ථානයේ ക്ഷേම භූමිය හොයලා පුරුදු කරවෙච්ච කෙනාට කරදරයක් එනකොටම මනස අපෙන් අහන්න නැතුව එයා කල යුත්තේ කරලා දෙනවා. රිෆ්ලෙක්ෂන් එක තමයි. ඉතින් ඒක බුදුජානන්සේ කියනවා සුතා දතා ಪರಿචිතාව සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijja. කියන්නේ ඒ තරමට සතිය වඩපු කෙනා මරණයේදී ඔය කලබලයටපත් වෙනවා. එතකොට සතිය හෙල්ම් එක අතර ගන්නවා. යන්න සුගතියට ගිහිල්ලා දානවා. සතිය වඩපු නැති එක කරන්නේ ඉතින් කර්මය විතරයි වැඩ කරන්නේ. ඉතින් කලබල වෙච්ච මානසික දෙන්නේ අකුසල්මයි. කෙලෙස්මයි. ඒකට කෙලෙස් ප්‍රහාරයට යනවා. සතිය වඩපු එකනට ඒ වෙලාවට ස්ථාන සුතාදත පරිචිත ආසන ලද වඩන ලද සීයේ තබා ගන්න ලද මනාකොට වඩන ලද සතිය ඇවිල්ලා රිෆ්ලෙක්ෂන් එක වැඩ කරනවා. ඒක හැමදාම ලාභයි කියලා කියනවා. හිතාමතා කරනවට වැඩියි. ඒක නිසා එදිනදා ජීවිතය අපිට අමලි සිද්ධ වෙනවනේ. කලබල වෙනවනේ. ඔය වගේ වැඩවලදී. ඉතින්දි බලන්න ඕනේ හිතලා කරන වැඩේට වැඩිය බොඩි නොලෙජ් එක හරි ඇඩ්වාන්ස්. මේ ඇඟ අවුරුදු කෝටි ගාණක් හදාගත්ත දැනුමක් මේ තියෙන්නේ. හැම RNA DNA එකක්ම බ්‍රේන් එකක් වගේ. එයා දන්නව කරන්න ඕන දේ. අපි හිතපු ගමන් සම්පූර්ණ අවුල් වෙනවා. මේකට වෙන්න දුන්නොත් කවදාවත් හානි කරගන්නේ අඩුම හානියකින් වෙන්න තියෙන අඩුම හානිය කරගන්න එකට බොනින්ලොලෙජ් කියනවා අද ලෝකේ කවුරක්වත් එක පාවිච්චි කරන ස්කවුට් කෙනෙක් කරා. ස්කවුට්ස්ලා විතරයි බොඩි නොලෙජ් එක හයිලයිට් කරලා තියෙන්නේ. සතියෙන් කරන්නේ බොඩි නොලෙජ් එකට තැන දෙනවා. අපිට මේ කිවිසුමක් යන්න එනවනම් ඒ සතිය වඩනකොට හොඳට එහෙමම යන්න අරින්න එව නැත්නම් කහින කැහලා බලන්න කෙලි ටිකක් කරනකොට කෙල ගිලලා බලන්න කහනවා නම් එහෙම හොඳට සතියිත කහලා බලන්න සතියේ මොකුත් වෙන්නේ නැහැ. ඒ කරතැහි කල්ලි වුණාට පස්සේ වෙනවා. හරි දැන් ඇත්තට කහන්නෙත් නැහැ එතන බොරුවක් කරන්නේ. අපි කම කමන්නේ කහලි වල බලන්න සතියේ මොකුත් වෙලා නැහැ. ඒ කැස්සක් එන්න හදන හොඳට රෙදි කැල්ලක් කරන් තියලා කහින්. එතකොට මිනිස්සුන්ට කරදේ ගොන්නේ නිකන් <coughs> ගගා ඉන්නවට වැඩිය කැස්ස ගමන් ඉවරයි. ඊට පස්සේ හොඳට තියෙන මේ පැත්තට හොඳට ලේනවා. වැඩි ඉවරයි. එතකොට කාට තරහ කියන හොඳටම ටිකක් බයිනවා. ඊට කියන තරහම යම් කවුරු වෙලා කිව්වා ගණන් ගන්න වගේ පස්සේ ගියන. ඉවරයි. මේක යටපත් කරන්න කියනවා නම් pent up energy එක ඊට පස්සේ කොයි අතට යනවද දන්නේ නැහැ. මං කියන්නේ එනකොටම කඩාපයින් එක නෙමෙයි මම මේ කියන්නේ. සතියෙන් යුක්තව බොඩි නොලෙජ් එකට ඉඩ දෙන්න දන්නවනම් අපි ඒ කියන්නේ ශරීරයේ Tamange තියෙන ඔක්කොම කල්යාණ මිත්‍යා කියලා තේරුම් ගන්න. එයාට දෙනවා ෆස්ට් දැන් මට නිල්ලමදි හම්බුණා ওই දොස්තර මහත්තයාට වැඩිය පරණ සර්ජන් කෙනෙක් එංගලන්තේ. වයසක ලෝකක දැන් අත වෙවුලන සයිස් එකේ. ඉතින් ඒ දවස්වල සත්‍ය පිටුන අපි දන්නේම නැහැ නිතර කතා කරන එයා කියනවා මම සර්ජන් කෙනෙක් මේ මේ මහත්තයෝ මේ හදිස්සි වෙලා බ්ලඩ් වෙසල් එකක් හැපුණොත් ක්ලිප් දෙමිල්ල මොකොත් නැතුව නියපොත් මේ අත තියලා තද කරන එකලු අපේ පරණ ක්‍රමේ. ඒකලු තාමත් කෙරෙන්නේ දැන් ගොඩක් තියනවලු ඒකට මේ ක්‍රම. මොකක්වත් හරියන්නේ නැහැ ටක් ගාලා ඇඟිලි තියලා තද කරනවා. ඒක තමයිලු ඒ සර්ජන් කිව්වේ වැඩේ. හදිස්සි වෙච්ච ලාක ඊට පස්සේ තමයි නර්ස් ට කියන්නේ මේකට ක්ලිප් එකක් දාපන් අනම්මනම් කියලා. ඉතින් ඒ නොලෙජ් එක සිංහල ගාව කොච්චර තිබ්බද? ඔය යෝදාලා කපනකොට කිසිම ලෙවලින් මැෂින් පාවිච්චි කරේ නැහැ නේ. දම්පිලිවල මුකුත් නැහැ වතුර යන තාලෙට බැඳා. වතුර තාලෙට බැඳා ඉවරයි. අන්තිමට හැතැම්ම 6ට හැතැම්ම 12ට අඟල් 6යි වෙනස. වතුර ගලනවා පේන්නේ නැහැ. ඉතින් සුද්දන් ඇවිල්ලා කට්ටිය බලනවා මේ දම්පිලිවල දාලවත් අල්ලන්න බෑ මේක. මේ කාලේ ගොඩක් යනවා. ගොඩාක් කාලේ යනවා. ඒ අන දියාලුවා Taman කැමති අරද යෙදීගෙන යත්. මිදිතනින් වතුර බැස යේ. ඔය මට ඉකොනොමෙට්‍රික්ස් ඉගෙනනවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස්ම මෙත මැත්ස් වල හරි උසස් එකක්. ඉතින් ඒකෙන් ලැබෙන ලාභේ 90 96 කරන එක විතරයි කරන්න පුළුවන්. ඉතින් 80 ඉඳලා 90ට නගන එක ඊට වැඩි මේ common sense වලින් කොච්චර කරන්න පුළුවන්ද? 90 96 කරන්න එන්න මේට්‍රික්ස් හොයාගෙන නටනවට වැඩිය නොකර 96ක් නොලැබීමේ ලැබෙන පාඩුව ලාභයි. ඔය sophisticated equipment sophisticated formulas නරක නෑ හැබැයි එයා splitting විතරයි. අපේ common sense වලට යනවා නම් අපේ සාමාන්‍ය බුද්ධිය මේ කියන්නේ බොඩි නොලෙජ් කියලා කියන්නේ ඒකට හොඳ ලස්සන වචනයක් මට මේ ළඟදී හම්බුණා මට තාම මතකට එන්නේ ඒ වෙලාවේ ශරීරය දන්නව කරන්න ඕනේ දේ. අනිතික මවුනෝන කියන එක රිලෙවෙක් රිලෙවියක් පැටිය හදන්න ගියාම කරන වැඩ වින්නපුකම් කරන්න ගියාම බලන්න මොන මොන මිඩ්වයිෆ් වැඩක්ද තිය කරගන්නේ කියලා. පැලිය පැටව හදනකොට මොකක්වත්ම නැහැ නේ. එදා ඇවිල්ලා අපිට මේ හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් දත් දොස්තර කෙනෙක් දුන්නා ලෙක්චර්ස් දෙකක්. ඒ දත්වල පැත්ත මදින හැටි අපි මං කෝවා මේක පරිණාමේ වැරදිලා තියෙන මිනිස්සයෙක් ඇතුළත සිංහයාට කවදාවත් දත් දොස්තරලා නැහැනේ. ඕන ප්‍රශ්නයක් නැහැ. ඒ ස්වභාවික ආහාර ගන්න නිසා කිව්වා. අපි මේ ජරාව කණ්ඩ ගිය නිසා අපිට දත් දොස්තරලා ඕනේ. ඉතින් තීසන් සත්තු කිව්ව මොනම දෙයකට ඔක කිසිම කන්සල්ටන්ට් කෙනෙක් නැහැ. টොප් එකට වැඩියන්නේ. ඒකෙන් ගත යුත්තක් තියෙනවා. මේකට හානි කරන එක නෙමෙයි තියෙන්නේ. ඒ බොඩි නොලෙජ් එක අමතක කරා නම් සුපර්ෆ්ලුවස් ඊට පස්සේ මේ අපි ඉගෙන ගන්න මොනම දෙයකින් අතරක් නැහැ. බොඩි නොලෙජ් එක ඊට වඩා ලොකු ප්‍රතිඵලයක් දෙනවා. අපි මේ ඉක්විප්මන්ට් වලට ගිය ගමන් අපි දැන් බොඩි එකත් එක්ක සම්බන්ධේ නැහැ ගහකොළත් එක්ක සම්බන්ධේ නැහැ පොළවත් එක්ක සම්බන්ධ නැහැ අපි හිතනවා ටෙක්නීෂියන් ඇවිල්ලා කියාවි මැෂින් එකකින් ඇවිල්ලා කියාවි මොනවා කියන්නේ ඒව හිතපපුව නැති දේවල් තමන්ගේ ඇඟ මේ අසුරු කරන මනුස්සයාගේ හිත අසුරු කරන්න තියෙන අපේ තියෙන ධර්ම මොකකටවත් සම කරන්න බෑ. ඒ නිසා ආදිශයක් වෙච්ච වෙලාවේ ඇඟට කියන්න වෙන දේ වෙන්නේ. වෙන කරන්න දෙයක්වත් නැහැ ඉතින්. එච්චරයි තියෙන්නේ. දැන් හදිසියෙම යනකොටම රෙඩ් ලයිට් එක වැටුනොත් එහෙම, ග්‍රීන් ලයිට් එක වැටුනොත් ඒ රිෆ්ලෙක්ෂන් එකෙන් ඒ වෙන හැටි. මේ මෙල්බර්න් වලදී අපි ගියා. ඒක ග්‍රීන් ලයිට් එක යනකොට හිමීට යන රෙඩ් ලයිට් එක දැම්මොත් දානවා. අමුතුම වයර් මාරුවිලා තියෙන්නේ. රෙඩ් ලයිට් එක දුවොත් අනිවාර්යයෙන්ම දානවා. ග්‍රීන් ලයිට් එක කරනකොට ස්ලෝ කරනවා. <laughs> ඒ රිෆ්ලෙක්ෂන් අනිත් පැත්තට ගිහලා හරි බයයි යන්න. මොකද රෙඩ් ලයිට් ගේන්නේ දානවා. ඒක ලංකාවෙන් ගිය උන්ට වෙච්ච වැඩක් ඒ ඕස්ට්‍රේලියානු කාර්යයක් නෙවෙයි. ඒ නිසා අපිට මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ කාටවත් තේරෙන්නේ නැහැ. අපි හිතනවා මේ තාම නොලැබිච්ච දැනුමක් නිසයි නිවන් ලැබෙන්න බෑ කියලා. නෑ මේ ලැබිලා තියෙන කියන සම්පත්තිය වැඩියට ඕනකටත් වැඩිය වැඩියි. ඒක ගැන අපි විශේෂයෙන් කතා කරා මේ රිට්‍රීට් එකට දෙකට ඉස්සෙල්ලා මේ චත්තාරි ඥානානි කියලා මේ සාරිපුත්‍ර සාන් සඳහන් කරනවා ධම්මේ ඥානං අන්වේ ඥානං සම්මුතිය ඥානං පරියේ ඥානං කියලා. ධම්ම ඥාන කියලා කියන උසස් දැනුම ඔය පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය ආනම්මන. ඊට පස්සේ අන්වේ ඥානය කියලා කියන්නේ inferential knowledge. ඩිඩක්ටිව් වේව නැත්නම් සාපේක්ෂතාවය. පරියේ ඥානය කියන්නේ අනුන්ගේ හැසිරීම අනුව එයාගේ හිත තේරුම් ගන්න පුළුවන් තමන්මනේ අනුන් කියන්නේ. අන්තිමටම කියනවා සම්මුතිය ඥානං කියලා. අද භවනා කරන කිසි කෙනෙකුට නැත්තේ එච්චරයි. සම්මුති ඥානෙ නෑ. කොමන් සෙන්ස් නෑ. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ වැඩේ තියෙන්නේ මේ මේ පුසත් අභිධර්මයේ එනතම මේ පාලි ව්‍යාකරණ වල තමයි ප්‍රශ්නේ ඇත්තේ. මේ බුදුහාමුදුරු ළඟ ඉඳලා බණ අහගන්න නැති එක තමයි ප්‍රශ්නේ කියලා. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන තමන් තියෙන සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ ඒක යටපත් කිරීමේ දෝෂෙට තමයි අපිට මේ විඳවන්න වෙලා තියෙන්නේ. නැත්නම් අපි ළඟ තියෙන සාමාන්‍ය බුද්ධිය හොද්දටම ඇති. මේ අපි තියෙන ප්‍රශ්න වලින් කිසිම දෙවන්නේක් සම්බන්ධ නොකරගෙන යන්න ඒ ටික පාවිච්චි කරන්නේ නැතුව බුදුහාමරන්ට උදව් කරන්න බෑ. සාමාන්‍ය බුද්ධියට බුදුහාමුදුරු අල්ලන්නත් ඒවා. ඒක බුද්ධ කෘත්‍ය නෙවෙයි. ඒ නිසා තමයි මේ කොච්චර උසස් ඥාන ආවත් සාමාන්‍ය බුද්ධිය පාවා දුන්නොත් නතර කරන්න බෑ. ඒ පාඩුව නතර කරන්න බෑ. ඒ නිසා නිතරම සාමාන්‍ය බුද්ධිය තියෙන්න මම දකින්නේ ඒ බුරුවෙන් බන්දිස්වාංශිකේ අපේ ලොකු ශාංශිකේ නිතරම සාමාන්‍ය බුද්ධියට තන දීලා තමයි කතා නොදන්න මනුස්සයාගේ පැත්තෙන් තමයි හිතන්නේ. කිසිම විදිහකට මේ උසස් ඥාන වලින් හිතන්නේ නැහැ. ඒව මහා කරදර. සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන එකයි තියෙන්නේ. විශේෂයෙන්ම සමූහයක් එක්ක ඉන්නකොට. සමූහයක් එක්ක ඉන්න බැන්නා ඉතින් මේ මනුස්සයාට කොහොමඩක්වත් ජාම බේර ගන්න තේරෙන්නේ නැහැ. සමූහයක ඉන්නවා කියන්නේ හොඳ වැඩක් නෙමෙයි විවේකේ තමයි හොඳ. ඔය විවේක කදාකත් හැදෙන්නේ සමූහයක ගා ගන්න නැතුව ඉන්න දැන කෙනසෙ. එනිසා ඒකට අවශ්‍ය සාමාන්‍ය බුද්ධිය ඉල්ලන්න එපා කාගේවත්. හොඳයි අපි විනාඩි 20ක් 25ක් අරගෙන දිනවා. ධර්ම සාකච්ඡාව සඳහා වෙන කාට හරි තියෙනවා නම් අපි වෙලාව දෙමු නැත්නම් අපි ඊත්තාවතාචාදී භාතා සජ්ජායනා කරලා අපේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරනවා කියලා මම යෝජනා කරනවා. දැන් ස්වාමීන් වහන්සේ පරිණාමක භාවනාව ඉඳන්දී අපි ඒක අපේ වෙනස් කරන ඉරියව්ව වෙනස් කරගෙන කීයෙන් ඔය විදිහට කරන්න පුළුවන් කිසිම හානියක් නැහැ ඉරියව්ව වෙනස් කිරීම. ඒ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. Tamanට වෙනවද නැද්ද කියලා Tamanට කියතයි. නමුත් සතියෙම ඉඳගෙන ඒ වෙනස කරා කියලා තමන් දැනුවත් කරාම කීයෙන් ඉඳගෙන කරා කියලා ඒක අහන්න එපා මගේ වෙනව නම් ප්‍රකාශයක් කරතෑගේ වෙනවයි කිය. මං කොහොමද කියන්නේ? මට කියන්න බෑ. නෑ නෑ. අගතිය නම් සතිය කැඩි. සතිය කැඩනොත් අගතිය. එහෙම නැත්නම් ඕම් බලපන් මං සතිය ඉරියව් වෙනස් කරනවා වෙනස් කරලා සතිය කැඩෙන්නේ නැහැ කියන එක මෝලකම මෝඩකම. මේ ඉරියව් වෙනස් කරන්න වෙන්නේ වාඩි වෙන්නේ. මොකද අවශ්‍යතාවය වෙලා ඉරියව් වෙනස් කරොත් අඩුම සතිය හානියතර වැඩේ කරගන්න පුළුවන් කියනවනම් යෝගාවචරයට විතරයි කියන්න පුළුවන්. කරපු කෙනාට. මොන නැති කෙනා නිකන් ඇසියුම් කරනවා කල්පනා කරනවා විතරයි. ඉතින් ඒක ප්‍රකාශ කරන්න පුළුවන් එක ලොකු ජාග්‍රහණයක්. දැන් මේ තිබුණු සතියට අතර වැඩි සතිය වේදනාවත් එක්ක තිබුණු සතියට අතර වැඩි සතියකින් ඉරියව්ව පවත්වන්න මේ මේ සම්මස්ථානයේ තුල පවත්වන්න පුළුවන් ඒක වැඩි වීමක් නේද කියලා තිබුණාට අතර එහෙම කිව්වොත් එතකොට ඉරියව් වෙනස් කරන්න කියන්න වෙනවනේ කොයි වෙලාවෙ එහෙම කියන්න බෑ ඒක කියදයි සතිය වැඩි වෙන ඕම් බලපන් ඉරියව් වෙනස් කරනවා පුළුවන් තරම් ඉරියව් වෙනස් කරනවා බ්‍රේක් දාන්න තමපන් අරකයි මේ එහෙම කියන්න බෑ සතිය වෙනස් කරන්නේ ප්‍රයෝජනේ සලකලා ප්‍රයෝජනේ එනවනම් ඒ පැමිණිච්ච වේදනාව ලාභයක් අපිට ඒ ලාභය අපිට නිදහස් කිරීමෙන් සතියට ලොකු නිකන් ගේට්ටුව ඇරියා වගේ බැම්ම කඩා ගියා වගේ සතිය වැඩෙන ගතියක් එනවා ඉතින් ඒ නිසා ඒක නා ඊට පස්සේ වේදනාවට ද්වේෂ කරන්නේ නැහැ. වේදනාව ප්‍රොජෙන්ට් හරව ගන්න හැටි දන්නවා. ඒකට මේ ස්ථානෝචිත ප්‍රඥාව, තන්වැසි නුවණ, එහෙම නැත්නම් ඒකට කියනවා මේ පාටිහාරීය ඥානය කියලා. ඒ වෙලාවට කල යුත්තේ හරියටම දන්නේ. ඒක දක්ෂකම නිසා යාගේ වැඩ කටයුතු සාර්ථක වෙන වෙන කෙනෙකුට නම් පාඩු වෙනවා. මෙයා සාර්ථක කරන එකට කියනවා මේ පාටිහාරිය ඥාන. කාට බොහෝම කලාතුරකින් කෙනෙකුට පිටා. ඇති වෙච්ච தත්වෙට අණු හැසිර හැසිරෙන හැටි. පරිසරයට අණු හැඩ ගැහෙන එක ඒක පරිණාමය අපි ඉදිරියට යන්නේ ඒක නා විතරයි. ඒක හුඟ දෙනෙකුට නේකට හිතන එකට වෙනම ඥාන ඩිග්‍රී ගන්න ඕනේ කියලා මොකක්වත් ඕනේ නැහැ. මේ වෙන දෙයට වෙන්න දෙන්න ඕන නිසින්ද වෙන්න දුන්නාම ඒ තන්වැසිනුවන ඊතානෝචිත ප්‍රඥාව ඉතින් මේක මේ අධ්‍යාපනයේ ලැබෙන්න ලැබෙන්න මේක බාල වෙනවා. මේක කාබාසිනිය වෙනවා. විනාශ වෙනවා. දැන් අද තියෙන අධ්‍යාපනයේ පුදුම හානියක් කරනවා මිනිස්සුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නැහැ. ශ්‍රී ලංකාවේ පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඕනේ දේශේ. එතකොටයි දේශයට අදාළ නෝන ලැබෙන්නේ මිනිස්සුන්ට. පිටරට ගිහිල්ලා ඉගෙන නැත්තම් උන්ට ඕන දේ උගන්වයි. ඊට පස්සේ උන් ඇවිල්ලා මෙහි ඒක උගන්වනවා අපට. ඉම්පෝටඩ් නොලෙජ් එක. ඒක වැඩක් නැහැ. ඒක ඕනේ අපි ඉන්නේ නිරක්ෂය නම් අපිට නිරක්ෂය දැනුම අපිට අවශ්‍ය කරන මේ සුදු රටවල දැනුම අපිට වැඩක් නැහැ. අපේ විශ්වවිද්‍යාල උගන්වන හරියක් එන අවුරුදු 4ම උගන්වන්නේ එංගලන්තේ කරපු රිසර්ච් නේ අපට. දැන් එංගලන්තේ ගියාන් පස්සේ ඔන්න අපිට පේනවා හේ එතනින් ගියාම මේ මේ සයිලෝස් මේ හරක් ඇති කරන තියෙන අපි චිත්‍රම වාගෙන ඉගෙනගෙන තියෙනවා. දැකලවත් නැහැ. ඔන්න ඊළඟට ගියාම තියෙනවා මේ තනකොළ කපලා ගොඩි ගහලා ඔන්න මේකට හේ කියලා කියන්නේ. මේවට තමයි සයිලෝස් කියලා කියන්නේ. දැන් ගියාම නිකන් චිත්‍රපටයක් පෙන්වන්න වගේ මොනවද මේ කරගෙන තියෙන්නේ? මේ හරකෙක්වත් නැහැ පේන්න අපිට. මේවට පැය ගණන් අපි කාලේ නාස්ති කරලා තියෙනවා. ශාප කරන්න හිතෙනවා මට මේ මොකද්ද අපේ වටිනා කාලේ කිරුවේ කියලා. හැබැයි අපිත් මාත් අධ්‍යාපනය කියන මාත් ওই පච්ච ටික පොඩි උකට උගන්නා ගියකට දහක් වේදා ගන්නවා. බුදුරජාණන්සේ පයින් ගියේ උන්වහන්සේ ගියේ ප්‍රශ්න තියෙන මනුස්සයට එතෙන්න දෙන ඥානෙ මිසක් මේක තියාගන්න කියලා විශේෂ ඥානයක් දීලා නැහැ. ඥානෙ අවදි කරගන්න තමයි සතිය දීලා තියෙන්නේ අපිට. ඒ අවශ්‍ය ඥානෙ මතු කරගන්න. කල්පනා කරගෙන ඉන්න වෙන කිසිම ඥානයක් මතු වෙන්නේ යා නැති දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා. ඉත්තාවතාච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා